ස්වභාවය කුමක් නිසාද අද දවස දිහා බලනකොට අපිට බොහෝ සෙයින් මාර්ගය ගැන අහන්නට ලැබෙනවා. ඒ වගේම මග වඩන පිළිවෙලත් අපිට අහන්නට ලැබෙනවා. ඒත් නිවන කියන ධර්මතාවය මොකද්ද කියන කරුණ අපිට අහන්නට ලැබෙනවා ගොඩාක්ම අඩුයි. ඒ නිසා අද දවසේදී මේ ධර්ම දේශනාවේ <clears throat> මම බලාපොරොත්තු වෙනවා නිවන කියන ධර්මතාවය ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්නට. පින්වත්නි අපි මේ උපමාව ගැන පොඩ්ඩක් ඉස්සර වෙලාම නුවණින් කල්පනා කරලා බලමු. අපිට වමනා වෙලා තියෙනවා අපිට අවශ්‍යයි මේ රටේ ඉන්න ඥානවන්තම පුද්ගලයා හම්බ වෙන්නට. අපි දැන් ඥානවන්ත පුද්ගලයා හොයන්නට යනවා. නමුත් අපි මේ ඥානවන්ත පුද්ගලයා ගේ නම මොකක්ද කියලා දන්නේ නැහැ. එයාගේ ගෝත්‍රය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම මේ පුද්ගලයා උස කෙනෙක්ද එහෙම නැත්නම් මිටි කෙනෙක්ද ශරීර වර්ණය මොකක්ද එහෙම නැත්නම් දේහ ලක්ෂණ මොනවද කියලා අපි විස්තර දන්නේ නැහැ. මේ පුද්ගලයා බහුලව වාසය කරන ප්‍රදේශය මොකක්ද පළාත මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ පුද්ගලයා ගැන කිසිම තොරතුරක් විස්තරයක් දන්නේ නැතුව අපි ඥානවන්ත පුරුෂයා හොයන්ට කියලා ගියොත් පින්වතුනි බලන්ට මේ අපේ සෙවීම දිහා අපිට මේ පුද්ගලයා ඉන්න පළාත ගැන හෝ තොරතුරක් කාගෙන් හරි අහගන්න පුළුවන් කමකුත් නැහැ විස්තරයක් නොදන්න නිසා. ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයා හම්බ වුණත් අපිට හඳුනගන්න පුළුවන් කමකුත් නැහැ. කුමක් නිසාද මේ පුද්ගලයා ගැන අපි කිසිම තොරතුරක් දන්නේ නැහැ. එතකොට පින්වත්නි හොඳට බලන්න මේ සෙවීම අපිට වෙහෙස පිණිස පවතිනවා අපේ අසාර්ථක උත්සාහයක් බවට පත් වෙනවා මිසක කවදාවත් අපිට සාර්ථකත්වයකට එන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි මම ඒකට උපමා කරන්නේ පින්වත්නි මේ නිවන කියන්නේ මොකක්ද කියන ධර්මතාවය මනාව දැනගෙන තමයි පින්වත්නි නිවන් දකින්න මග වඩන්නට ඕනේ. එහෙම නැතුව නිවන කියන්නේ මොකක්ද කියන කරුණ දන්නෙත් නැත්නම් ඒ නිවනේ ලක්ෂණ මොකක්ද කියලා දන්නෙත් නැතිනම් හරියට නිවන් දකින්න මාවතේ ස්වභාවය පිළිබඳව අපි දන්නෙත් නැතිනම් අපි හරියට කිසි විස්තරයක් නොදන්න අර ඥානවන්ත පුරුෂයා හොයන්ට ගියා වගේ සිද්ධියක්. පින්වතුනි මෙහෙම අපේ මනාව නිවන පිළිබඳව නුවණින් හරියට තේරුම් නොගෙන අද මේ ධර්ම හොයන්ට යෑම නිසා අපේ මේ ශාසනය දිහා බලන්ත පොඩ්ඩක් බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙන අවස්ථාවන් තියෙනවා. සිංහතුනි එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී පාවා නුවරදී නිගණ්ඨනාත පුත්‍රයන් පුත්‍රයෝ කාලක්‍රියා කළා, කලුරිය කළා. ඒ අවස්ථාවේදී එයාගේ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? තමන්ගේ ශාස්ත්‍රවරයා කලුරිය කළාට පස්සේ ඔවුනොන් විවාදාපන්න වුණා. නුඹ මේ ධර්මයේ දන්නේ නැහැ. නුඹ මේ විනය දන්නේ නැහැ. නුඹ මේ ධර්ම විනය දන්නේ නැහැ කියලා ඔවුනොන් කලහ කරන්ට විග්‍රහ කරන්ට පටන් ගත්තා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කාරණාව සැලකරලා ස්වාමීනි තථාගතයන් වහන්සේ පිරිනුවම් පා පිරිනුවම් පාවදාලාම අපේ මේ ශාසනයටත් එහෙම වෙයිද කියලා ප්‍රශ්න කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම වෙන්නේ නැහැ ආනන්ද විනය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි නමුත් මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් දෙවි මිනිසුන් සහිත ලෝකයාටම ඒකයි ප්‍රශ්න වෙන්නේ කියලා පැනෙව්වා පින්වතුනි අද මේ දහම දිහා අද අපේ ශාසනය දිහා බලන්ට අද හැමතැනටම හැමතැනකම බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච බවක් පෙනෙනවා. කෙනෙක් තර්ක කරනවා අන්තරාභවයක් තියෙනවද නැද්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා කුසලයට අකුසලයට දෙකක්ද එකක්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා මනෝකයක් තියෙනවද නැද්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා දිව්‍ය ලෝකේ කියලා එකක් තියෙනවද? එහෙම නැත්නම් නැද්ද? මේක මනුස්ස ලෝකෙමද තියෙන්නේ කියලා තර්ක කරනවා. ඒ වගේම සමහර කෙනෙක් අපාය කියලා එකක් නැහැනේ මේ මනුස්ස ලෝකෙමනේ තියෙන්නේ අපාය කියලා එකක් තියනවාද මේ විදිහේ වාද ඇති කරගන්නවා ඒ වගේම සාංගික දාන දෙන්න හතර නමක්ම ඉන්න ඕනේද නැද්ද මෙන්න මේ වගේ නොයෙක් විදිහේ ප්‍රශ්න රාශියක් අද ඇති වෙලා තියෙනවා මේ ප්‍රශ්න ආරම්භය වුණොන් එක එක විදිහේ මතභේද ඇති කරගන්නවා විවාද ඇති කරගන්නවා කිමුතුනි ඒ විතරක් නෙමෙයි හොඳට සිහි කරලා බලන්න නිවන ගැනත් ඇත්තටම අද දවසේදී බොහෝ ප්‍රශ්න තියෙනවා. සමහර කෙනෙක් කියනවා නිවන කියන්නේ පොදු මනස කියනවා. තව කෙනෙක් කියනවා නිවන කියන්නේ මේ අවකාශ ධාතුව. අවකාශ ධාතු වගේ තැනක්. අවකාශ ධාතුවේ ඇතිවෙන්න දෙයක්වත් නැහැ, නැතිවෙන්න දෙයක්වත් නැහැ. නමුත් මේ අවකාශය වගේ තැනක් තමයි නිවන කියන්නේ කියලා පනවන තැන් තියෙනවා. තව සමහර කෙනෙක් කියනවා මේ කිසිවක් නැති හිස් බව තමයි අහස මේ නිවන කියන්නේ කියලා. තව සමහර කෙනෙක් පවසනවා ඇති වෙන හැම දෙයකම නැති බව බැලීම තමයි නිවන කියලා කියන්නේ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන බව බලන්ත කියලා පෙන්වනවා. නමුත් අපි මේ කරුණ ගැන පොඩ්ඩක් විමසිලිමත් බැලුවොත් පින්වතුනි පොදු මනස නිවන කියලා කියන්න පුළුවන් කමක් නැහැ කුමක් නිසාද මනස කියන්නේ විඥානය කියන්නේ චිත්තය කියන්නේ එකම ධර්මතාවයකට. පින්වතුනි හිත නැතිනම් විඥානය නැත්තම් මනස ප්‍රත්‍යයෙන් හේතුවකින් ඇතිවෙච්ච දෙයක්. ඒ වගේම සංකත දෙයක්. එතකොට ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. ඒ නිසා පොදු මනස කියන දේ නිවන වෙන්නේ නැහැ. අවකාශය දිහා බලන්ට යම් කිසි කෙනෙක් මේ හිස් වූ අවකාශයට හිත තැබුවොත් අවකාශය අනුව ගිය සිතක් පැවැත්වුවොත් එයාට ආකාසඤ්ඤායතන කියන චේතෝ විමුක්තිය ඇති කරගන්න පුළුවන්. ඒක එහෙම හින්දා නිවන වෙන්නේ නැහැ. පින්වතුනි මේ කිසිම දෙයක් නැති හිස් බවට අපි හිත තැබුවොත් කිසිවක් නැති හිස් බව අරමුණු කළොත් නත්ති කිංචි කියන ආකින්චායතන සමාපත්තිය උපදවා ගන්න පුළුවන් මිසක ඒක නිවන වෙන්නේ නැහැ. ඊගාව කරුණ තමයි පින්වතුනි මේ ඇති වෙන හැම දෙයකම නැති බව බලන එක නැතිනම් Nirodhe උපදින උපදින දෙයක Nirodhe බලන එක නිවන කියලා අපි හිතනවා. පින්වතුනි ඒ ධර්මතාවයේ නිවන වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි හොඳට ටිකක් සිහි කරලා මේ කරුණ ගැන නුවණින් බලමු කුමක් නිසාද කියලා පින්වතුනි ඇතිවන දේක නැති බව තුල නැති කියන ප්‍රත්‍යය යෙදෙනවා. ඒ නිසායි ඇතිවෙන හැම දෙයකම නැති බව බැලීම නැති බව නිවන වෙන්නේ නැහැ. ඒකද හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවයක් නිසා. මොකද මේ ලෝකයේ තියෙනවා පින්වතුනි ධර්මතාවයක් සංකත ධාතුව තුල යමක් ඇතිවීමෙන් ඇතිවෙන ධර්මතාවයකුත් තියෙනවා යමක් නැතිවීමෙන් ඇතිවන ධර්මතාවයකුත් තියෙනවා. එතකොට ඇතිවෙච්ච දෙයක නැති බව කියන එක පින්වතුනි ඒත් සත්‍යකින් උපන්න එකක් ඔකට පෙන්නනවා නැති කියන ප්‍රත්‍යය යෙදිලා තමයි මේ නැති බව ඇති වෙලා තියෙන්නේ. අපි ඒක සරල උපමාවකින් අරගෙන බැලුවොත් පින්වතුනි අඳුර කියන ධර්මතාවයේ නැතිවීමෙන් තමයි ආලෝකය කියන කාරණාව ඇති වෙලා තියෙන්නේ. එතකොට ආලෝකය කියන කාරණාව ඇති උනේ අඳුර නැතයි කියන මෙන්න මේ ප්‍රත්‍යය යෙදিলা. එතකොට අඳුර ඇති වෙනවා නම් ආලෝකය නැති වෙනවා කියන මේ ප්‍රත්‍යය යෙදිලයි අඳුර ඇති වෙලා තියෙන්නේ. එතකොට යමක් නැතිවීමෙන් ඇති වෙන ධර්මතාවයන් තියෙනවා කියලා මෙන්න මේ නිසා අපි නුවණින් දත යුතුයි. එතකොට ඇති දෙයක නැති බව බලන්ට පින්වතුන් ඒ තරම් අමාරු කමක් නැහැ. අපි කාටත් පුළුවන් ඇති දෙයක නැති බව බලන්නට. අපි ගයක් හෝ ගහක් හෝ තිබුණොත් මේක කඩලා බිඳලා විසි කළා දැම්මොත් මේ තියෙන දේ නැහැ නැති වුණා කියලා අපි කාටත් ඒක බලන්න බැරි නැහැ. ඇති බව නිවන නම් මේ නිවන කාටත් එහෙනම් පහසුවෙන් ගන්න පුළුවන් තැනක් දෙයක් වෙනවා. ඒ නිසා පින්වතුනි ඇති බව තුලට සාපේක්ෂව නැති බව කියන කාරණාව හම්බ වෙනවා ඒ නැති බව නිවන වෙන්නේ නෑ ඒක કોઈ කාටත් කාටත් පහසුවෙන් දකින්න පුළුවන් හම්බ වෙන දෙයක් එතකොට මෙන්න මේ වගේ අපිට මේ නිවන ගැන නොඑක් අදහස් නොඑක් මති මතාන්තර පවතින යයි පින්වතුනි නිවන් දකින්න මාර්ගයේදී නොඑක් විදිහේ ධර්මයේ සම්මර්ෂණය කිරීමේ දෝෂයක් නැහැ නොඑක් කෙනා නොඑක් නොඑක් විදිහට ධර්මයේ සම්මර්ෂණය කරන්න පුළුවන්. නමුත් මෙන්න මේ වගේ නිවන ගැන විමුක්තිය ගැන අපේ නානත්වයක් තියෙනවා නම් මෙන්න මෙතන තමයි පින්වතුනි මේ ශාසනයේ අපිට ඒකත්වයකට එන්න බැරි වෙච්ච සමගි ප්‍රතිපදාවක් නැති වෙන්න හේතුව. පින්වතුනි ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වුනේ? පින්වතුනි මේ ශාසනය මෙහෙම වෙන්නේ මේ ශාසනයේ මනාව නොදන්නකම නිසායි. මේ ශාසනයේ මනාව නොදකින කම නිසායි. එහෙනම් කොහොමද අපි මේ ශාසනය ගැන යම් පමණකෝ දැනුමක් දැකීමක් ඇති කරගන්නේ? අපිට හැකි පමණකින් මම අද මේ ශාසනය පිළිබඳව නිර්වාණය කියන ධර්මතාවය පිළිබඳ යම් කිසි මට්ටමක හෝ යම් ප්‍රමාණයකින් හෝ විවරණයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පින්වතුනි අපි ඉහත මාතෘකා කළ සූත්‍ර පාඨය සිහි කරලා බලමු. මම අද මේ සූත්‍ර පාඨය තෝරගත්තේ ධම්මචක්ක පවත්තන සූත්‍රය. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ඒවං පිපරිවට්ටං ද්වාදසාකාරං යතහ භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි මේ මෙසේ මේ වස්තු තුන දොළොස් ආකාරයට ඇත්ත ඇති සැටිය දැකීමෙන් මේ ඥාන දර්ශනය පිරිසිදු වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්තුනි මොකද්ද මේ වස්තු තුන කියලා කිව්වේ? ඒකට පෙන්නනවා සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. එතකොට අපි මෙන්න මේ ධර්මතාවයයි නුවණින් දැනගන්නට නුවණින් දැකගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. සත්‍ය ඥානය කියන්නේ මොකද්ද කියන කරුණ. එතකොට සත්‍ය ඥානය අනුව ධර්මතා හතරක් කියදලා තියෙනවා මේ දුකයි කියලා දැනගන්නට දැකගන්නට ඕනේ මේ දුක ඇති වෙන ධර්මතාවයයි කියලා දැනගන්නට දැකගන්නට ඕනේ ඒ වගේම මේ දුක නැති කරන මේ දුක නැතිවීමයි දුකේ නැතිවීමයි කියලා දුකේ නැතිවීම දැනගන්නටත් ඕනේ මේ දුක නැති කරගන්න නැති කරන්ට යන මාර්ගයයි කියලා මාර්ගය ගැන දැනගන්නත් ඕනේ ඇත්ත ඇති හැටි මේ ධර්මතාව ටික දැනගත්ත පමණකින් කියන සත්‍ය ඥානය කියලා. පින්වතුනි අපි තුලටත් සත්‍ය ඥානෙ උපදින විදිහට ඇත්ත ඇති හැටි දකින්න නුවණ උපදින විදිහට නිවන කියන ධර්මතාවය අපිටත් මනාව අවබෝධ වෙන විදිහට අපි මේ ධර්මයේ ටිකක් සම්මර්ෂණය කරලා බලමු සුත්ති ඥානය කෘත්‍ය ඥානය කියන ධර්මතාවය විස්තර කරන්නට පෙර සත්‍ය ඥානය මොකද්ද කියලා මනාව අපි තේරුම් කරගත යුතුයි කුමක් නිසාද සත්‍ය ඥානය ලබාගත් කෙනාට කෘත්‍ය ඥානය කරන්නට යමක් හම්බ වෙනවා මිසක යමක් කිරීමෙන් ඇත්ත දකින්නවා නෙමෙයි ඇත්ත දැනගන්නවා නෙමෙයි ඉස්සර වෙලා ඇත්ත දැනගෙන ඉවර වෙලා ඊට අනුව කටයුතු කරන්නට ඕන මිසක අපි තව පැත්තකින් කතා කළොත් නිවන දැනගෙන ඊට යන මාර්ගයේ වඩන්නට ඕන මිසක මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා නිවන දැනගන්නවා නෙමෙයි අපිට මේ ධර්මයේ පරිශ්‍රණය කළාම මේ බව මනාව තේරුම් යයි අපි එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කොහොමද මේ සත්‍ය ඥානය දැනගන්නේ දැකගන්නේ මේක තමාගේ ජීවිතය තුළින් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි දුකත් දුකේ ඇතිවීමත් දුකේ නැතිවීමත් දුක නැති කරන මාර්ගයත් මේ බඹයක් පමණ සිරුර තුළින් පනවා වදාරන කියලා එහෙනම් දැන් අපි මේ දුක දක අසගෙන නැතිවීමක් නැති කරන මාර්ගය අපි අපේ ජීවිතය තුළින් දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා අපි ඉස්සෙල්ලාම සම්මර්ෂණය කරලා බලමු සත්‍ය ඥානේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා දේශනා කළා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. පින්වතුනි ඉපදීමද දුකයි. ලෙඩවීමද දුකයි. මහලු බවද දුකයි මරණයද දුකයි අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම හිතන බලාපොරොත්තු වෙන කැමති දේ නොලැබීම සුවක කිරීම හැඳීම වැළපීම කායික මානසික මේ වගේ දුක් ඒ වගේම කෙටියෙන් කියන මේ ස්කන්ධ පරිහරණයම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්න වදාලා අපි හිත කොහොමද වචනයට නැතුව අපේ ජීවිතයෙන් අපි මේ දුක දකින්නේ මේ දුක අපේ ජීවිතයෙන් දැක්වුවොත් තමයි පින්වතුනි දුකේ කලකිරෙන්නේ දුකේ කලකිරුණොත් දුකේ නොයැලෙනවා දුකේ නොයැලුණොත් දුකේ මිදෙනවා මිසක පින්වතුනි දුක නොදන්න කෙනාට දුකින් මිදීමක් වෙන්නේ නැහැ එහෙනම් අපි කොහොමද මේ ගැන නුවණින් බලන්නේ පින්වත්නි මේකට හොඳ සූත්‍රයක් වෙනවා සංයුක්ත නිකායේ ආදිත්ත කියන සූත්‍රයේදී මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඇස ඇවිල ගන්නා ලදී රූපය ඇවිල ගන්නා ලදී චක්කු විඥානය ඇවිල ගන්නා ලදී කුමකින් ඇවිල ගන්නා ලදීද ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් ශෝකයෙන් මරණයෙන් පරිදේවයෙන් මේ වගේ නොයෙක් දුක් දුම්නස් වලින් මේ ඇස ඇවිල ගන්න ලද්දි කියලා පෙන්නනවා. අපි හොඳට බලමු පින්වතුනි මෙන්න මේ කාරණා හොඳට සිහි කළා හොඳ නුවණින් බලන්න. පින්වතුනි මේ ඇහි ඉදීමම අපිට දුක නෙමෙයිද? ඇහැ උපන්නට පස්සේ මේ ඇහි දිරන බවක් තියෙනවා නම් ඇස් නොපෙනී යන බවක් තියෙනවා නම් පින්වතුනි මේක ජරාව නෙමෙයිද මේ ඇහි නොඑක් ලෙඩ රෝග හැදෙන බවක් තියෙනවා නම් පින්වතුනි මේක ව්‍යාධිය නෙමෙයිද මේ ඇහි නැතිගෙන බවක් කියනවා නම් මේ ඇහි නැතිවීම නෙමෙයිද පින්වතුනි මේ ඇහැ නිසා අප්‍රිය අමනාප ධර්මයන් ගැටීමෙන් එන දුක අපිට එන්නේ නැද්ද පින්වතුනි හොඳට සිහි කරලා බලන්න මේ ඇස නිසා ප්‍රියමනාප රූප නොලැබීමෙන් එන දුක එන්නේ නැද්ද මේ ඇස නිසා ශෝක කරන්නට ගැළපෙන්නට කරුණ අපිට උපදින්නේ නැද්ද පින්වතුනි කෙටියෙන් කියනවනම් මේ ඇහි පරිහරණයම දුක නැද්ද එහෙනම් අපිට හොඳට නුවණට පෙනෙන්නට ඕනේ ඇහැ කියන එක ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක්. ප්‍රත්‍යයෙන් උපදින එකක් ආහාර ප්‍රත්‍යයෙන් උපදින්නේ. ඒ වගේම ඇහැ කියන්නේ ජරාව ස්වභාව කොට ඇති දෙයක්, දිරණ එකක්. ඇහැ කියන්නේ රෝගයේ ස්වභාව කොට ඇති, ව්‍යාධියේ ස්වභාව කොට ඇති දෙයක්, ලෙඩ වෙන ධර්මතාවයක්. ඇහැ කියන්නේ නැසෙන බිඳෙන ධර්මතාවයක්, මරණයේ ස්වභාව කොට ඇති ධර්මතාවයක්. ඇස කියන්නේ අප්‍රියං හා එක්වීමේ දුක් දුක ලබා දෙන ධර්මතාවයක්. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක ලබා දෙන ධර්මතාවයක්. ශෝක පරිදේ දුක් දෝමනස්ස උපායාසය ලබා දෙන ධර්මතාවයක් පින්වතුනි මේ ඇහැ කියන්නේ. ඒ වගේම හොඳට සිහි කරලා බලන්න පින්වතුනි මේ කන කියන එක. කන කියන එක ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්. ආහාර ප්‍රත්‍යයෙන් උපන්නේ. මේ කනේ ඉපදීම පින්වතුනි අපිට දුකේ ඉපදීමයි. මේ කන උපන්නට පස්සේ පින්වතුනි මේ කනේ දිරන බවක් වෙනවා නම් මේක අපිට දුක නෙමෙයිද? කන් නැසෙන බවක් තියෙනවා නම් කනේ දිරන බවක් තියෙනවා නම් මේක අපිට දුක නෙමෙයිද? එහෙනම් මේ කනේ නොයෙක් ලෙඩ රෝග හැදෙන බවක් තියෙනවා නම් මේක ව්‍යාධිය නෙමෙයිද? එහෙනම් මේ කන නැසෙන බවක් තියෙනවා නම් නැති වෙන බවක් තියෙනවා නම් මේක මරණය නෙමෙයිද? නැතිවීම නෙමෙයිද? එහෙනම් මේ කන නිසා අප්‍රිය අමනාප ස්පර්ශ හෝ ප්‍රියමනාප ස්පර්ශ නැති බව අපිට ලැබෙන්නේ නැද්ද? එහෙමනම් මේ කන නිසා ශෝක පරිදේ දුක් දුම්නස් අපිට හම්බ වෙන්නේ නැද්ද? ඉමුතුනි එහෙනම් කන කියලා කියන්නේ ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය ස්වභාව කොට ඇති ධර්මතාවයක් කියලා අපිට නුවණට එනවා. ඒ වගේම පින්වත්නි හොඳට සිහි කරලා බලන්න මේ නාසය දිව ශරීරය කියන මේ ධර්මතා ටික මේ ධර්මතාවයන්ගේ ඉපදීමත් ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්. ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතාවයක්. පුරාණ කර්මපත්තෙන් ඒ වගේම වර්තමාන ආහාරය නිසායි මේ ධර්මතා ටික උපදින්නේ. පින්වත්නි මේ නාසය දිව ශරීරය කියන මේ ධර්මතාවයන්ගේ දිරන බවක් වෙනවා නම් එවැගේම ලෙඩ වෙන බවක් බිඳෙන නැති වෙන නැසින බවක් වෙනවනම් ඒ වගේම මේ ධර්මයන් නිසා අපේ අමනාප ස්පර්ශයන් ලැබෙන බවක් තියෙනවනම් ප්‍රියමනාප ස්පර්ශ නොලැබෙන බවක් තියෙනවනම් ඒ වගේම මේ ධර්මයන් නිසා මේ ආයතනයන් නිසා ශෝක කරන්නට හඬන්නට වැළපෙන්නට වෙනවනම් පින්වතුනි මෙන්න මේ ටිකට කියනවා ජාති ජරා ව්‍යාධි ශෝක මරණ පරිදේව වූ ධර්මතාවයන් කියලා. මෙන්න මේකයි පින්වතුනි දුක කිව්වේ. එහෙනම් දැන් පුද්ගලයෙක් නෙමෙයි අපිට පේනවා මෙන්න මේ ටික දුක කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශයේ කීපයක හැම නැති එළදෙනක් වගේ දකින්න කිව්වා. හැම නැති එළදෙනක් ජලයට බැස්සොත් ජලයේ ඉන්න සත්තු කොටනවා. ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු කොටනවා. බිම නිදාගත්තොත් බිම ඉන්න සත්තු කනවා. එතකොට අහස ඇසුරු කරගෙන සිටියොත් අහසේ සිටින කපුට බුදුලිහිණිය වගේ සත්තු කොටනවා. එතකොට මේ සතා යම් යම් තැනකට හේතු වුණොත් ඒ හැමතැනින්ම දුක එන්නේ. ඒ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක් වූ ආයතන ටික උපන්නොත් උපන්න හැම තැනම දුක පවතිනවා යම් යම් තැනක ස්පර්ශුනොත් ඒ ඒ හැම තැනකම දුක එනවා හරියට අර හැම නැති එළදෙනක් වගේ කියලා. හොඳට සිහි කරලා බලන්න පින්වතුනි මෙන්න මේ දේ පුළුවන්ද කියලා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද? යම් කිසි පෙරලෙන බෝලයක් හරි පෙරලෙන වාහනයක් ඇතුලේ අපිට නොපෙරළී ඉන්න පුළුවන්ද? එහෙම පුළුවන් වෙන්නේ නැහැ. පෙරලෙන දෙයක් ඇතුලේ ඉන්න කෙනා નિરાයාසයෙන්ම පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. පින්වතුනි මේ දුක නම් අපේ ජීවිතය මේ දෙන්නපු ජරා මරණ ස්වභාවය නම් අපි මම කියන තැන මේ ආයතනයන්ගේ ඉදීමක් වෙලා නම් පින්වතුනි දැන් දුක නැති වෙන්න පුළුවන් කමක් නැහැ. පෙරලෙන දේ ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන් කමක් නැහැ වගේ පින්වතුනි දුක කියන එක උපන්නට පස්සේ දැන් දුක් නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. හොඳට බලන්න පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ දුකයි කියලා පනවලා තියෙන්නේ මොකටද මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම දුකයි කියලා පෙන්නලා තියෙනවා මේ ලෝකේ පැවැත්ම දුකයි කියලා පෙන්නලා තියෙනවා මේ ඇතිවෙන හැම දෙයක්ම පැවැත්ම දුකයි කියලා පෙන්නලා තියෙනවා කෙටියෙන් කියනවා ජරා මරණයන්ගේ පැවැත්ම දුකයි කියලා පෙන්නලා තියෙනවා මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ආයතන හයේ ඇතිවීමට ආයතන හයේ පැවැත්මට නැවත නැවත දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. පින්වතුනි අපි පොඩි උපමාවක් අරගෙන බලමු. ලොකු ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නෙක් යනවා. දෙන්නෙක් ගියාම දැන් එක්කෙනෙක් ගිනි ගොඩ ඇතුළේ මේ පැත්තට මේ පැත්තට පැන පැන උත්සාහවත් වෙනවා නොකිච්චින්ට. කෙනෙක් කිසිම උත්සාහයක් නැතුව හේ ඉන්නවා. දැන් හොඳට බලන්න පින්තුනි මේ දිහා දිනුගොඩ ඇතුළට ගිහිල්ලා නම් දිනුගොඩ ඇතුළේ නම් වාසය කරන්නේ දැන් මෙතෙක් තියෙන උත්සාහවත් උනත් උත්සාහවත් නොවුනත් පින්තුනි දෙන්න මේක සමානව පිච්චෙනවා නේද නොපිච්චින්න පුළුවන් කමක් නැහැ නේද ඒ වගේ පින්තුනි මේ දුක මම වෙලා නම් මේ දුක මගේ වෙලා නම් මේ දුක මගේ ආත්මය වෙලා නම් පින්වතුනි මේ දුකේ අපි බැසගෙන නම් ඉන්නේ දුක උපද්දවගෙන නම් ඉන්නේ දැන් මේ දුකෙන් අපි නිදෙන්නට උත්සාහවත් වුණත් දුක් විඳිනවා උත්සාහවත් නොවුණත් දුක් විඳිනවා අපි ඒක ටිකක් සම්මර්ෂණය කරන බලමු මෙන්න මෙහෙම පින්වතුනි අපිට හොඳට මේ ලෝකෙ දිහා බැලුවහම තේනවා කිසිම විදිහක දුකක් නැතුව ඉන්නට ඕනේ කියලා දීපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් හොයලා යාන වාහන හදාගෙන බොහෝ සැපසේ ඒ දුක නැතුව ඉන්නට උත්සාහවත් වෙන ලෝකයක් පුද්ගලයෝ අපිට හම්බ වෙනවා. එතකොට තවාපුන අපි කාලකන්ණී කියලා හිතන ඉස්සේ සාර්ථක කරගන්න කිසි උත්සාහයක් නැති කුසීත පුද්ගලයෝත් අපිට පේනවා. දුක නැතුව ඉන්න කියලා කිසිම උත්සාහයක් නැති අයත් අපිට පේනවා. දැන් හොඳට බලන්න මෙතනදී ඒ මේ විදිහේ දීපොළ වස්තුව හරක බාන ඉඩ කඩ මිල මුදල් හොයලා දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වෙච්ච කෙනා පින්වතුනි ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මරණයටපත් වෙන්නේ නැද්ද? එයාට අප්‍රියංහය කීමේ දුකේ නැද්ද? ප්‍රියංගෙන් වෙන්වීමේ දුකේ නැද්ද? සුඛෙන් නොලැබීමේ දුකේ නැද්ද? මේ කායික මානසික අපහසුකම දුක එන්නේ නැද්ද? එනවා. එහෙනම් දැන් දුක නැතුව ඉඳ කිසි උත්සාහයක් නැති අපි කුසීතයි කියන පුද්ගලයා ගන්නවා. පුද්ගලයා කුසදීනේ අපබදීනේ දුක මහලු භවයේ දුක මරණ දුක අප්‍රේමා එකේනේ දුක විඳිනවා. මෙතනදී මේ දෙන්නම එක විදිහටම දුක් විඳලා පින්වතුනි මේ ලෝකයේ මොනතරම් සැපයි කියන ධර්මතාවයක් තිබුණත් පළක් තියනවද මේ ටික නේද දුක මේ දුක හිමනේ අපේ ජීවිතවල එහෙම මේ අපේ උත්සාහය කිස් එකක් නෙමෙයිද උන් ඕකටයි මම කියේ ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් දැන් ගිනි ගොඩ තුලම යම් කෙනෙක් ඉන්නවා එයා නොපිච්චින්න උත්සාහවත් වුණත් නැතත් දෙන්නම පිච්චෙනවා එහෙනම් ඒ වගේ තමයි මෙන්න මේ දුක කියපු එක ඉපදිලා නම් දුක උපද්දවගෙන නම් අපි ඉන්නේ පින්වතුනි දැන් අපි දුකෙන් මිදෙන්නට උත්සාහවත් වුණත් දුක නැතත් දුක අපි මතක තබා ගන්නට ඕනේ දුක කියන කාරණාව උපන්නොත් පින්වතුනි දුකේ ඇති බවත් දුක නැති බවත් දුක කියන කාරණාව ඒ වගේම මෙන්න මේ කරුණත් හොඳට සිහි කරගන්නට මේ පින්වතුන් දැකලා ඇති පින්වතුනි පළඟැටියෝ මේ පළඟැටිය පහන් දැල්ලට ගොඩාක් කැමතියි ගොඩාක් ආසයි මේ ආස කරන දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන් දැලට පයින්නවා. පයින්නකොට පිච්චෙනවා දුක එනවා. නා ආපහු පණ තිබුණොත් ආයෙත් මේ පහන් දැල්ලට පයින්නවා. හොඳට බලන්න පහන් දැල්ලට පනින මේ පළඟැටියා දුකට කැමතිද කියලා. පළඟැටියා දුකට කැමති නැහැ. පළඟැටියා කැමති පහන් දැල්ලට. නමුත් පහන් දැල්ල දුකයි කියන නුවණ යාට නැහැ. ඒ හින්දා Taman කැමති දේ පහන් දැල්ල පහන් දැල්ලට පයින්නවා නමුත් එයා නොදන්නවා වුණාට යථාර්ථයක් තියෙනවා ගින්න කියන එක පවිතුයි පවිතු ස්පර්ශයක් තියෙන ඒක දුක කියන ධර්මතාවය මෙයාට නුවණ නැති වුණාට මේ අනුවණකම නිසා මෙයා අනුවණකමින් දුක් විඳිනවා මේ ගින්නට දැවිලා පිච්චෙනවා දුක එනවා නමුත් මෙයා දුකට කැමති නැති බවයි ඇත්ත සැපතයි කැමති පින්වතුන් ඒ වගේ හොඳට අපි දිහා සිහි කරලා බලන්න අපි කවුරුවත් දුකට කැමති නෑ. නමුත් අපි කැමති ඇහැට, අපි කැමති කනට, අපි කැමති දිවට, නාසයට, ශරීරයට, සිතට. නමුත් අපි දන්නේ ඇහැ කියන්නේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාසූ ධර්මතාවයක් කියලා. මේක දුක කියලා අපි දන්නේ අපි කැමති උනේ ඇහැට නමුත් අපි ඇහි ධර්මතාවය ඇහි යථාර්ථයේ දුක අපි කැමති දේ ලබා ගත්තා කියලා කියන්නේ අන්තිමට අපි දුකයි ලබාගෙන තියෙන්නේ. පළඟැටිය වගේ අපි දන්නේ අපි මේ තණ්හා කළ තියෙන දුකට කියලා. අපි මේ අපිට දුක්ඛේ අඥානං කියලා කිව්වේ ඒ නිසයි බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ කවුරුවත් දුකට කැමති නැහැ. නමුත් හැමෝම කැමති ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ටිකට කවුරුත් කැමති. මේක මගේ කියලා අල්ලගන්නවා. නමුත් මේක දුක කියලා දකින්ද ලෝකයේ සමත් වෙලා නැහැ. එහෙනම් පින්වත්නි හොඳට නුවණින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක දුක් දුක සත්‍ය ඥානයක් කියලා පෙන්වනවා නම් මහන්නේ මේ දුක කියන්නේ ඇත්තක් කියලා පෙන්වනවා නම් පින්වත්නි මෙන්න මෙතනට අපේ නුවණ යොමු වෙන්නට ඕනේ එදාටයි මෙයා ඇහි කලකිරෙන බවක් දිවේ නාසයේ ශරීරයේ කලකිරෙන බවක් වෙනවනම් වෙන්නේ ඔය ටික නොදැන ඇහැ මම්ම මගේ කියන තැනක ඉඳගෙන අපි මොන දහමක යෙදුනත් පින්වතුනි අර්ථයක් නම් අපිට ලැබෙන්නේ නැති වෙයි. ඊට පස්සේ පින්වතුනි දැන් අපි නුවණින් සිහි කරලා බලමු ඊට පස්සේ එහෙනම් සත්‍ය ඥානයේ දුක්ඛ සමුදය සත්‍ය කියලා කියේ මොකද්ද? දැන් අපි ඉස්සෙල්ලා බැලුවේ දුක්ඛ ආර්ය සත්‍ය මෙන්න මේක තමයි දුක කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක ඇතිවීමට හේතුව බුදුරජාණන් වහන්සේ දැක්කා. පින්වතුනි පෙර ජීවිතයේ තිබුණු තණ්හාව නිසායි අද මේ වගේ දුක් වූ මේ ආයතන ටික ලැබුණේ. මේ අද පවතින තණ්හාව නිසායි අද පවතින මේ තණ්හාව නිසායි මතුවට මේ දුක් වූ ආයතනයන්ගේ පහළවීමක් වෙන්නේ. මතු අද තණ්හාව තිබුණොත් පින්වතුනි මේ දුක්ඛ ස්පර්ශ ආයතන හයේම ඉපදීම නැවත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. තණ්හාව තිබුණොත් නැවත ඉපදීමක් වෙනවා. මොකේ ඉපදීමක්ද? ඇහි ඉපදීම, කනේ, දිවේ, නාසයේ, ශරීරයේ සිතේ ඉපදීමක් වෙනවා. උපන්නොත් පින්වතුනි නක්තිගත සමරණං. උපන්න කෙනාට නොමැරී ඉඳීමක් නැහැ. උපන්නොත් උපන්න නැහැ ලෙඩ වෙනවා, දිරනවා, ලෙඩ වෙනවා, මැරෙන ශෝක පරිදේව දුක් දෝමනස් කියන ධර්මතාවයන්ගෙන් යුක්තයි. ආපෞ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උරුම වෙනවා. එහෙනම් අපි දත යුතුයි පෙර තණ්හාව නිසායි අද මේ දුක ඇති උනේ අද මේ තණ්හාව තිබුණොත් මේ තණ්හාව ඇති වුණොත් තණ්හාව ඇති වෙන විදිහට වාසය කළොත් මේ දුක් වූ ස්පර්ශ ආයතන හයේ හයේ මතු ඇතිවීමක් වෙනවා මතු පහළවීමක් වෙනවා පින්වතුනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම කියලා කියන්නේ මේ ලෝකයේ ඇතිවීම ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ ලෝකයේ ඉපදීම සිංහතුනි ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ සියල්ල ඉපදීම. ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ ජරා මරණයන්ගේ ඉපදීම. එහෙනම් මෙන්න මේ දුක ඇති වෙන හේතුව හැටියට පෙන්වන බුදුරජාණන් වහන්සේ තණ්හාව කියලා පෙන්වන. මෙන්න මේක දුක් සමුදයාරයේ සත්‍යය. දුක් නිරෝධාර්ය සත්‍ය මෙන්න මෙතන තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන තැන පින්වතුනි හොඳට සිහි කරලා බලන්නට හොඳට සිහිය නුවණ අවධානය යොමු කරන්නට ඕන තැනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණේ දුක්ඛ නිරෝධය මොකක්ද කියලා ඒ තණ්හාව අතීත තණ්හාව නිසායි අද මේ දුක ඇති උනේ. ඒ තණ්හාවගේ ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනවා නම් අත්හර දැමීමක් තියෙනවා නම් ගෙවා දැමීමක් තියෙනවා නම් මුත්‍ති නිදීමක් තියෙනවා නම් අනාලය ආලය නොකිරීමක් තියෙනවා නම් මෙන්න මේක තමයි ඒ නිවන කියලා පැනෙන්නේ. මොකක් නිසාද? හොඳට මෙන්න මෙතනින් බලන්න. මේ තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ පින්වතුනි? మతు දුක්ඛ ආයතනයන්ගේ ඉදීම ඇති වෙනවා. මේ ලෝකේ ඉදීම නැති වෙනවා. මේ සියල්ල ඉදීම නැති වෙනවා. ජරා මරණයන්ගේ ඉපදීම නැති වෙනවා. පින්වතුනි නිවන කියලා කිව්වේ මේ සලායතන සලායතන නිරෝධයට නම. ස්පර්ශ ආයතන හයේ නිරෝධයට නම. ස්පර්ශ ආයතන හයේ නූපැද්මට නම. ජරා මරණයන්ගේ නූපැද්මට නම. හේතුන්ගෙන් හටගන්න හැම දෙයකම හට නොගන්න බවට නම. මෙන්න මෙතන හොඳට බලන්ට මම මුලින් මතක් කළා වගේ පින්වතුනි ඇති වෙන දෙයක නැති වෙන ධර්මතාවයකුත් තියෙනවා ඇති වෙන බව නැති වෙන ධර්මතාවයකුත් තියෙනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා දැන් මේ ලෝකයේ ඇති වෙන ධර්මතාවය නැති කරන එකට කියනවා මොකද්ද නිවන කියලා තණ්හාව නිසා නම් මේ දුක් වූ ආයතන ඇති වෙන්නේ පින්වතුනි අද මේ තණ්හාවගේ නැති කිරීමෙන් දුක නූපදින තත්ත්වයටපත් වෙනවා මම උපමාවක් කිව්වොත් ගෙයක් හදන්නේ හදන්න වැලි ගඩොල් සිමෙන්ති අපිට ඕනේ නම් පින්වතුනි යම් වෙලාවක වැලි ගඩොල් සිමෙන්ති නැති වුණොත් මොකද වෙන්නේ ගෙයක් නූපදින ස්වභාවයටපත් උන්නේ නැද්ද ගේ නැති වුණා නෙමෙයි ගේ හදන්න තියෙන හේතුව නැති වෙනකොට ගේ කියන එක නූපන්න වෙනවා හැම දෙයකම ස්වභාවය මෙහෙමයි ඇති වෙච්ච දෙයක නැති වෙන එකට වඩා මේක ගොඩක් වෙනස් ගඩොල් වැලි සිමෙන්ති මේ කාරණා ටික ගයක් හදන්න හේතු වෙනවා නම් මේ ගයක් හදන්න හේතු වෙන හේතු ටික කලම නැති වුණොත් හේතුව නැති වෙනකොට ඵලය නූපන්න කියන தത്വයට යනවා. උපන්නේ නැහැ. ඒ වගේ පින්වතුනි මේ ඇහැ කියන ඵලය ඇති උනේ තණ්හාව නැමැති හේතුවෙන් නම් මේ ලෝකයේ කියන එක ඇති උනේ තණ්හාව නැමැති හේතුවෙන් නම් එහෙම නැතිනම් ජරා මරණ ඇති උනේ මේ තණ්හාව නිසා නම් කෙටියෙන් කියනවා නම් මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමෙන් සියල්ල ඇති වුණා එහෙනම් මේ සියල්ල ඇතිවීම උනේ තණ්හාව නිසා නම් පින්වතුනි තණ්හාව නැමැති හේතුව නැතිකොලොත් මේ දුකට මොකද වෙන්නේ දුක නූපදින ස්වභාවයට යනවා ජරා මරණ ජරා මරණ නූපදින ස්වභාවයට යනවා ලෝකයේ නූපදින ස්වභාවයට ගියා පින්වතුනි මේ ලෝක නිරෝධයට කියන්ට වෙනවා නිවන කියලා. පින්වතුනි මෙන්න මේ වගේ කෙනෙක් අද තණ්හාව නැති කරලා චීනා ಜಾති මේ දුක් වූ ආයතනෙගේ ඉපදීම නැති කළොත් මෙන්න මෙතෙන්ට කියන්න වෙනවා සූපදිශේෂ නිබ්බාන කියලා. දැන් තණ්හාව නැති කරලා ඉපදීම නැති කළා. ඊට පස්සේ නමුත් මේ දුක් වූ ආයතන පෙර තණ්හාව නිසා හැදුණු මේ ස්පර්ශ මේ දැන් ස්කන්ධ මාත්‍රයක් වෙනවා නම් පින්වතුනි දිවි අතිකාත් මේ ටික තිබිලා මේ ටිකත් ගෙවිලා ශේෂ වෙලා යනවා එතකොට මෙන්න මේ ටිකට කියනවා අනුපදිශේෂ පරිණිරවාණ ස්කන්ධ පරිණිරවාණය කියලා මෙතනදී හොඳට අපි බලන්නට ඕනේ අපි ගොඩාක් දෙනෙක් ඉන්නේ තණ්හාවගේ නැති බව නිරෝධයයි කියලා මේක වැරදි පින්වතුනි. ඒකට හේතුව අපි ගොඩක් දෙනෙක් දකින්නේ රාගක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියලා. රාගක්ෂය වෙන බව, දේසක්ෂය මොහ වෙන බව, මෝහය ක්ෂය වෙන බව නිවනයි කියලා අපි හිතන්නේ. නමුත් රාග දේශ මොහ දුරු වීම නිවනන නිවන හේතු ප්‍රත්‍ය වෙනවා. මොකද්ද මේ රාග දේශ මොහ නැතයි කියන ප්‍රත්‍යයෙන් ඉපදිලා නිවන නැති ප්‍රත්‍ය කියනවා මෙතන. නමුත් පින්වතුනි රාග දේශ මොහ නැතිවීම නිවනයි කිව්වේ වෙන මොකුත් හින්දා නෙමෙයි. රාග දේශ මොහ නැති වෙනකොට දුක නූපදින ස්වභාවයට යනවා. දුක ඉපදිච්ච එකක් නැති වෙනවා එහෙම නෙමෙයි. ඉපදෙන්න තියෙන හේතුවම නැති වෙලා ඇති වෙන්න තියෙන හේතුවම නැති බවට ගියා. එහෙනම් පින්වතුනි මතු ආපහු විරක්ත චිත්තායතිකේ බවස්මින් නැවත භවයකට නොයලුණු සිටින් යුක්තව නිවෙන්ට පුළුවන් පහනක් වගේ කුමක් නිසාද කලම මේ දුක් වූ ආයතනයන් උපදින්න තියෙන හේතුව නැති කිරීම නිසා නැවත මේ දුක් වූ ආයතනය උපදින්නෙත් නැහැ. ජීවත් වෙද්දිම මේ දුකේ ඉපදීම නැති කරන්න පුළුවන් මේකට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දැක්කා කියලා. මෙතන ඉඳලා මෙයාට මේ සලායතන නිරෝධයේ විтин විට අරමුණු කරන්න පුළුවන් ස්පර්ශ ආයතනයේම ආයතන හයේම ස්පර්ශ ආයතන හයේම Nirodhe අරමුණු කරන්ටත් පුළුවන්. ඒ වගේම අන්තිම මොහොතේදී මේ ඉතුරු ස්කන්ධ ටික ශේෂ වෙනවා මේකට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. මෙන්න මේ දුකේ නිරෝධයට පණවන්න පුළුවන් පින්වතුනි නිවන කියලා. එහෙමනම් මෙන්න මේ හොඳට අපි දැනගන්නට ඕනේ දුක කියලා කියේ මොකද්ද මේ ඇහැ කන දිවනාසය ශරීරය මෙන්න මේ දුක් වූ ආයතන ටිකයි ජරා මරණයි මේ ටික දුක දුකට හේතුව පින්වතුනි පෙර තණ්හාව නිසායි අද මේ දුක ඇති වුනේ අද තණ්හාව තිබුණොත් මතුවටත් මේ දුකේ නැවත නැවත පැවැත්මක් වෙනවා එහෙනම් දුක්ඛ නිරෝධය කියලා කිව්වේ මොකද්ද අද තණ්හාව නැතිකොලොත් මේ දුක් වූ ආයතනය මතු නූපදින ස්වභාවයට පත්කරන්ද පුළුවන් බවට යනවා මතු දුක නූපදින ස්වභාවයට පත් වෙනවා මෙන්න මේ ස්වභාවයට කියනවා මොකද්ද සෝපදිශේෂ නිබ්බාන කියලා ඒ වගේම මේ ජීවිත සංතතිය අතහැරන දවසේදී ඒ ඉතුරු ස්කන්ධ ටිකක් නැති වෙනවා ස්කන්ධ නිසා එන දුකක් නැති වෙනවා මේ නිසා මේකට කියන අනුපදිශේෂ නිර්වාණය කියලා එහෙනම් නිවන කියලා කිව්වේ මොකද්ද දුක්ඛ නිරෝධය නිවනයි සලා කෙටියෙන් තේරුම් කරගන්නට සලායතන නිරෝධය නිවනයි කියන එක බොහොම වටිනා ඒ වගේම බොහොම ගැඹුරු දහම් කොටස් රාශියක් තියෙනවා මේ සියල්ලම මට මේ අවස්ථාවේදී පෙන්වන්නට තරම් කාල වේලාවක් නෙවෙයි එතකොට පින්වතුනි දැන් ඊට පස්සේ සත්‍ය ඥානය කියලා හම්බුණා ඒ තණ්හාවගේ නැතිවීමෙන් දුක නූපදින ස්වභාවයට පත් කරන බවක් තියෙනවා නම් මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධය කියලා දැක්කා. මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධාරිය සත්‍යය කියලා ඇත්ත දැක්ක පෙන්වුවා. ඊට පස්සේ දැක්කා මේ දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා දුක නූපදින ස්වභාවයට පත් කළ යුතුයි කියලා යම් නුවණක් තියෙනවා නම් කෙනෙකුට මෙන්න මේක නිවැරදි දැකීමක් සම්මා දිට්ඨි කියලා දැක්කා මෙන්න මේ නුවණ මුල් වෙලා ඉතුරු සිටින් කිරින් කිරින් යෙදෙනවා නම් මෙන්න මේ ධර්මතාවය තමයි නිවනට තියෙන මඟ කියලා පැනෙව්වා මේකට පෙන්නවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියලා. ඔන්න පින්වතුනි සත්‍ය ඥානය දැන් ලැබුණා. ඔන්න දැන් ඇත්ත ඇති හැටි මෙයා දැනගත්තා. දැන් නිවන කියන්නේ මොකද්ද කියලා දැක්කා. එතකොට සසර කියන්නේ ජරා මරණ කියන්නේ මොකද්ද කියලා දැක්කා. ඒ ජරා මරණ දුක ඇති උනේ කොහොමද කියලා දැක්කා. නැවත නැවත ඇති වෙන හැටි දැක්කා. ඒ ජරා මරණ දුක නැති වෙන්නට නම් ඒ ජරා මරණ දුක මතු නූපදින්නට නම් නැති වෙන්නට නෙමෙයි නැති වෙන්න තිබුණු දෙයක් වෙන්නට ඕනේ මතු දුක නූපදින්නට නම් මේ තණ්හාව නැති වෙන්නට ඕනේ කියලා දැක්කා තණ්හාවගේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙන හැටිත් දැක්කා එහෙනම් දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා මේ දුක්ඛ නිරෝධය සාත් කළ යුතුයි කියන නුවණක් වෙයි නම් මෙන්න මේ කාරණාවම මේ ධර්මතාවය ලබන්ට හේතු භූත වෙන බවත් නුවණින් දැක්කා මෙන්න මේ කරුණු හතර දැක්ක සත්‍ය ඥානය කියලා. ඔන්න දැන් මෙයාට ඊට පස්සේ හම්බුණා කෘත්‍ය ඥානය කියන එක දැන් කරන්ට යමක් හම්බුණා මොකද්ද දුක හේනම් පිරිසිඳ දත යුතුයි සමුදය ප්‍රහාණය කළ යුතුයි, Nirodhe සාත් කළ යුතුයි, මග වැඩි යුතුයි කියලා ධර්මතාවයක් හම්බ වුණා. මෙන්න මෙතන අපි ටිකක් නුවණින් බලමු බොහොම කෙටි කාල වේලාවක් අපිට තියෙන්නේ කොහොමද අපි දුක පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කරන්නේ සමුදය නැති කරන්නේ ඒ සමුදය නැති කිරීමෙන් Nirodhe නැත්තම් දුක්ඛ Nirodhe සාත් කරන්නේ කොහොමද කියන කාරණාව අපි නුවණින් බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළා යතහාපි මූලයේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවං තණ්හා අනුසේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං කියලා පෙන්වුවා යම් ගහක මුල දැඩිව කිසිම උපද්‍රවයක් නැතුව තියෙනවා නම් ඒ ගහ කැපුවත් නැවත නැවත මේ ගහ දලුලනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා අනුසය 97 මේ තණ්හා අනුසය නැසුවේ නැත්තම් නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුනම් මේ දුක නැවත නැවත ඇති වෙනවා කියලා. පින්වතුනි තණ්හා අනුසය කියලා කියන්නේ මොකක්ද? අපි මෙන්න මෙතන හොඳට සිහි කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ තණ්හා අනුසය කියන තැන අපි සිහි කරගන්නට අපි එක අවස්ථානුකූලව පොඩි උපමාවක් අරගෙන සිහි කරලා බලමු තණ්හා අනුසේවත් නොයදන ආකාරයට දුක පිරසින් දකින්නේ කොහොමද කියලා ඒ සඳහා සතර සතිපට්ඨානේ අපි එක කමතහනක් අරගෙන බලමු කායානුපස්සනාවේ අපි ඉරියාපත කමතහන අරගෙන මේකෙන් කොහොමද අපි නිවන් දක්ින තැන දක්වා කටයුතු කරන්න කියලා හොඳට බලමු පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යනකොට යන බව ඉඳගෙන හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව ඇවිදිනකොට ඇවිදින බව නිදාගන්නකොට නිදාගෙන ඉන්න බව නුවණින් දැනගෙන කරන්න යම් යම් ආකාරයකට මේ කය පවතින මේ ආකාරයට නුවණින් දැනගෙන කරන්න කියලා. අපි කියමු අපි යම් ඉරියව්වක ඉඳගෙන ඉන්නවා කියලා හිතමු. පින්වත්නි දැන් අපි ගොඩාක් වෙලා ඉඳගෙන හිටියොත් අපිට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනව නේද? එහෙනම් පින්වතුනි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙනවා නම් මේ දුකේ ආරම්භය කොයි වෙලාවේද? අපි යම් මොහොතක ඉඳගන්න ඉරියව්වට ආවනම් ඉඳගන්න ඉරියව්ව ඇති උනේ යම් මොහොතකද පින්වතුනි මේ දුකේ ආරම්භය එතනයි. එහෙනම් පින්වතුනි ඉඳගන්න ඉරියව්වේ ආරම්භයත් දුක, ඒකේ පැවැත්මත් දුක, ඒකේ කෙලවරත් දුක පින්වතුනි. මේ කෙලවරට යනකොට දුක දැඩි බවක් තිබුණා මැද වෙනකොට දුකේ සාමාන්‍ය මට්ටමක් තිබුණා පටන් ගැම්ම දුකේ අඩු බවක් තිබිලා තියෙනවා දුකේ අඩු වැඩි බවක් තිබිලා තියෙනවා නමුත් මේ පරිහරණය කරලා තින්නේ මේ එකම ඉරියව්ව දුක එතකොට ඔන්න ඉඳගෙන ඉන්න ඉන්න ඉරියව්ව ඇතිවීමත් පැවතීමත් නැතිවීමත් දුක ඔන්න අපි ඒ ඉරියව්වෙන් තව ඉරියව්වකට ගියා කියලා හිතන්න අපි හිතගත්ත කියන්ට දැන් හිතගන්න ඉරියව්වේ ආරම්භය කියලා කියන්නේ පින්වතුනි මේ දුකේ ආරම්භය මේ හිතගෙන ඉන්න ඉරියව්ව පවතිනවා කියලා කියන්නේ මේ දුක පවතිනවා. දැන් මේ හිතගෙන ඉන්න ඉරියව්වේ හොඳටම කෙරවලට යනකොට හොඳටම දුක එනවා. එහෙනම් මේ දුකේ අඩු වැඩි බවක් තියෙනවා. ඔන්න දැන් අපිට ඉඳගන්න ඉරියව්ව කියලා නිරුද්ධ වුණෙත් මොකද්ද? දුක. හිතගන්න ඉරියව්වේ කියලා ආරම්භ වුණෙත් මොකද්ද? දුක. දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙනවා. ඔන්න ඒ දුක නිරුද්ධ වුණා කියලා කියන්නේ තව දුකක ඉපදීමක්. තව ඉරියව්වක ඉපදීමක්. මෙන්න මේක තමයි පින්වතුනි යථාර්ථයේ ඇත්ත. නමුත් හොඳට සිහි කරලා බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වේ කෙරවල අපිට හොඳටම දුකක් වෙනකොට හිටගෙන ඉන්න ඉරියව්වේ හිටගෙන ඉන්න දුකේ අඩු බව අපිට පේන්නේ සැපක් හැටියට. අපි මතක් කළා හිටගෙන මේ ඉන්න ඉරියව්ව දුකක් වුණා නම් මේ ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙන්න පටන් ගත්තේ මේ දුක ආරම්භ වුණේ කොතනද යම් මොහොතකදී නම් හිටගත්තේ ඒ මොහොත. එහෙනම් පින්වතුනි දැන් බලන්න අපිට සැප කියලා හම්බ වෙන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා ඉරියව්වේ දුකේ දැඩි බවට සාපේක්ෂව මේ ඉරියව්වේ දුකේ අඩු බවයි අපිට සැප කියලා හම්බ වෙන්නේ. ඔන්න පින්වතුනි අපිට සැප වේදනාව හම්බ වෙන තැන. මෙන්න මේ වගේ කෙලෙස් එකකින් තමයි පින්වතුනි ලෝකේ අපි සැප විඳින්නේ. නමුත් ඇත්තටම මේක දුක තිබිලා දුකේ අඩු බවක් මිසක සැපට කරුණක් එහෙම තිබිලා නෙමෙයි. ඉඳගෙන ඉන්න නැත්නම් හිටගෙන ඉන්න ඉරියව්වේ මුල් ටික අපි සැප හැටියට දකිනවා. කෙරෝලම අපිට දුක හැටියට හම්බ වෙනවා. මැද උපේක්ෂාව හම්බ වෙනවා. දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙච්ච ඉරියව්ව තුල අපිට හම්බ වෙන්නේ සැප දුක් උපේක්ෂා කියලා තැනක්. සැප වේදනාවට ලෝභ කරනවා දුක් වේදනාවට ද්වේෂය ඇති වෙනවා උපේක්ෂා මෝහ වේදනාවේ රැවටෙනවා මේක තමයි පින්වතුනි ලෝභ දේශ මෝහ නමුත් මේ ලෝභ දේශ මෝහ නැති වුණත් පින්වතුනි කෙනෙකුට සැපය හෝ දුක හෝ උපේක්ෂාව හම්බ වෙනවා නම් මෙපමණකිනුත් මෙයාට තණ්හා අනුසය තියෙනවා අවිද්‍යා අනුසය තියෙනවා කෙනෙකුට සැප දුක් උපේක්ෂාව හම්බ වෙනවා නම් පින්වතුනි මෙන්න මෙතන ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනේ නැහැ. දුක්ඛේ ඥානන් නැහැ. දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙන අරමුණක කෙනෙකුට එකතැනක් හෝ සැප හැටියට උපේක්ෂා හැටියට හම්බ වුණොත් දුක්ඛේ ඥානං කියලා කියන්න පුළුවන්ද? මෙයා දුක දන්නවා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පින්වතුනි යම් කිසි කෙනෙක් ඕක බොහොම ලස්සනට පෙන්වනවා වජිරා සූත්‍රයේදී වජිරා භික්ෂුණීන් වහන්සේ දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙනවා වෙනාන් කවරක්ද කියලා අහනවා. එතකොට අපි හොඳට පින්වතුනි ඇත්ත ඇති හැටි මේ සතර ඉරියව්වට හිත තබලා හතර ඉරියව්ව සිහි කළොත් ඉඳගෙන ඉන්නවා කියලා අතහැරලා තින්නේ අපිට දුක හිත ගන්නවා කියලා ඉපදිලා තින්නේ දුක කියලා අපිට නුවණ ආවොත් අපි කවදාවත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ දුකට සාපේක්ෂව හිතගෙන ඉන්න ඉරියව්වට ආස කරන්නේ නැහැ. ඒකෙත් කලකිරෙනවා. මේ හිතගෙන ඉන්න ඉරියව්ව දුකට සාපේක්ෂව නිදා ගන්න හෝ ඇවිදින ඉරියව්ව සැප හැටියට අපිට හම්බ වෙන්නේ ඒ ඉරියව්ව දුක හැටියට දැක්කොත් මේ හතර ඉරියව්වම දුකයි කියලා යම් වෙලාවක දැක්කොත් මුතුණිය එයාට ලෝකෙ පියුල සැපක් කියලා හම්බ වෙන්නේ නැහැ. එයාට දුකක් කියලා ගැටෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. සැපට සාපේක්ෂව ලෝකෙ අපිට දුක හම්බ වුනේ. එයාට ලෝකෙ තුල හම්බ වෙන විදිහේ මෝහ සහගත උපේක්ෂාවකුත් නැහැ. එතකොට මේ හතර ඉරියව්වම දුකයි කියලා යම් වෙලාවක දැක්කොත් උතුණි එයාට දුකේ කලකිරීමක් ඇති වෙනවා. මේ දුකේ කලකිරනකොට දුකේ නොයැලෙනවා පින්වතුනි. දුකේ නොයැලෙනකොට දුකෙන් මිදෙනවා පින්වතුනි. දුකෙන් මිදුනහම මිදුනා කියන නුවණෙනවා කීනා જાති. ඔන්න දැන් જાතිය ක්ෂේවිය. නැවත ආය උපදින්නේ නෑ උපදින්න තියෙන යම් තණ්හාවක් තිබුණා නම් යම් හේතුවක් තිබුණා ඒක ක්ෂය වුණා. ඒ හේතුව නැති වෙනකොට නැවත උපදින්නේ නැහැ කියලා දැක්කා. උසිතම් භ්‍රමචර්ය මේ භ්‍රමචර්යාව අවසానයි කතං කරණියන් කල යුක්ත කළා. මින් පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ කියලා හොඳ නුවණක් මෙයාට එළඹ සිටිනවා. එහෙනම් පින්වතුනි අද දවසේදී මෙන්න මේ ගහම මේට වඩා ගොඩාක් ගැඹුරු ඒ වගේම ගොඩාක් විස්තර වශයෙන් දැක්ක යුතු විස්තර කරගත යුතු වටිනා දහම් කොටස් රාශියක් තියෙනවා නමුත් ඒක අපිට මේක අවස්ථාව නෙමෙයි බොහොම සීමා සහිත අවස්ථාවක් මට මේ කරුණ ටික ඉදිරිපත් කරන්නත් හම්බ වෙලා තියෙන්නේ. නමුත් මෙතෙන්දී විශේෂයෙන් මම පෙන්වන්නට හේතු වුණේ පින්වතුනි අපි ඉස්සෙල්ලා බෞද්ධය හැටියට නිවන කියන්නේ කුමක්ද කියන ධර්මතාවය පිළිබඳ නුවණින් දැක්ක යුතු බවක් වෙනවා. එතකොට මේ වාද විවාද තර්ක විතර්ක අපිට ඇති වෙන්නේ නැහැ. අපි මනාකොට මේ ශාසනය හඳුනගත්තොත් එතකොට ඒ නිසා මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කළ සත්‍ය ඥානය සත්‍ය හැටියට දකින්න උත්සාහවත් වෙන්න මෙන්න මේ වගේ කෘත්‍ය ඥානය දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළා නිරෝධය සාත් කරන්ට පුළුවන් විදිහට මේ වගේ කෘත්‍ය ඥානය කරන්න මම පෙන්වුවා වගේ දුකම මේ විදිහට පිරිසිඳ දැකලා තණ්හා අනුසය කියලා හම්බුනේ සැප දුක් උපේක්ෂාවත් නැති කරලා කෙලෙස් නැති කරලා තණ්හා නිරෝධයකින් දුක් නිරෝධය සාත් කරන්ට එතකොට දුක පිළිසිඳ දැකලා ඉවරයි සමුදය ප්‍රහාණය වෙලා ඉවරයි නිරෝධය සාත් වෙලා ඉවරයි මග වැඩිලා ඉවරයි කියන මේ කරුණාට කියන සුත්ති ඥානය කියලා අපි හැමදෙනාට මේ සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘතඥානෙ කියන ධර්මතා තුන අවබෝධ කරගෙන මේ ජීවිතේම සසර දුකින් එතර වෙන්නට පුළුවන් ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වත්නි අනන්ත සසර පතම් බොහෝ කාලයක් ඒ මේ අත දුවමින් සැරිසරමින් අපි හැමදෙනාම නොඑක් විදිහේ දුක් විඳා අද මේ ලෞතර සාසනය හම්බ වෙච්ච වෙලාවේ අපි මේ ධර්මයේ නුවණින් සම්මර්ෂණය කරලා ඒ වගේම මේ ධර්මයේ නුවණින් සිහි කරලා නුවණින් සිහිපත් කරලා කොහොම හරි මේ සතර ගෙවා ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි වටිනා බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙනවා. වටිනා කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා තියෙනවා. ඒ වගේම සද්ධර්මයක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම වටිනා මනුෂ්‍යාත්ම භාවයක් හම්බ වෙලා තියෙනවා මේ අවස්ථාවේදී හැමදෙනාම අපි ඒ අප්‍රමාදීව කටයුතු කරලා මේ ගැඹුරු ධර්මයේ කල්යාණ මිත්‍රාසර උපකාරයෙන් තෝරගෙන උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතේම වහවහ අවබෝධ කරගන්නට අපි සෑම දිනාම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා මේ පින්වත් සියලු දෙනාට මේ අද ධර්ම දේශනාව හේතු උපකාරයක් වේවා කියන අදහස ඇති කරගන්නට එහෙනම් අපි හැමදෙනාම දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ධර්මස්සවණේට සමන් දුන් හැම දිනාටම මේ කුසල ධර්ම උතුම් යම් පිණිසම් පාරමිතාවක් වේවා අදී කුසොන්පුර පසළොස්වක පෝ දවසේ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මරදන් කඩවල ලබුනෝරුව ලබුනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍යපාද මාන් කඩවල සුදස්සන ස්වාමින්ද්‍රයන් වහන්සේ සතුටු මේ වෙලාවේ අපිට තවත් පැයක කාලයක් තුළදී විවිධ ධර්ම ගැටළු ගැන සාකච්ඡා කරන්නත් ඒ වගේම විශේෂ බෞද්ධ නිවේදන කීපයක් ඔබට ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපිට මේ සම්බන්ධීකරණය ලබා දුන්නේ සම්බන්ධීකරණ ඉදිරියේ සිටින දස්තිදි චෞමි කුමාර මහතාට මුලින්ම ස්තුති කරලා අපි වැඩසටහන ආරම්භ කරමු. ඒ වගේම අහගෙන ඉන්න පින්වත් අපේ හිතවතුන්ට මා කියන්න කැමතියි කරුණාකරලා ලියාගන්න පුළුවන් පොතක් සහ පෑනක් ළඟ තියාගන්න. මේ නිවේදන ලියාගන්න බැරි වුණාම සමහර විටක පස්සේ කරදරයටපත් වෙලා ගුවන් විදුලියටත් මේ දිනටත් ටෙලිෆෝන් කරලා විස්තර අහන්න සිද්ධ වෙනවා ඒක නිසා මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් ඔබ ළඟ පෑනක් තබා ගන්න ලියා ගන්න පුළුවන් පොතකුත් සමග අද මේ ධර්ම දේශනාව ඔබට දේශනා කළේ මරදන් කඩවල ලැබුණෝරුව ලැබුණෝරු කන්දේ ආරණ්‍ය සේනාසනේ ධර්මාචාර්ය ගරු කටයුතු මාංකඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසුරෙන් ප්‍රශ්න අහණ්ඩයි ඔබට ආරාධනා කරන්නේ. ඊට වැදගත් කාරණා රාශියක් ගැන උන්වහන්සේගේ ධර්ම දේශනාවේදී කරුණු විස්තර වුණා. සල්ප වේලාවක් ඉන්න ඔබේ ගැටලු මතු කරන්නේ නැතුව අපිට තියෙනවා දැනුම් කීපයක් ඔබේ ඉදිරිපත් කරන්න. එයින් පළවෙනි නිවේදනය තමයි ඉතා වටිනා ධර්ම ග්‍රන්ථයක් එලිදස් කළා තිබෙනවා. අතිපූජ්‍ය නාවගනේ අරිය දම හිම්පාණන් වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් සාකච්ඡා කළ ප්‍රකාශ කරපු ග්‍රන්ථයක් ත්‍රිපිටක විචාරද්ද මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නාවනේ අරියතම හිමිපාණන් වහන්සේගේ ධර්මඥානය ඔබට තේරුම් ගැනීමට කියවන්න හොඳ පොතක් ඒ පොත ග්‍රන්ථය සකස් කරලා තින්නේ පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමිපාණන් වහන්සේ උන්වහන්සේට මම ආරාධනා කරන්න කැමතියි මේ නොපෙනෙන ලොව සැබෑ තතු කියන මේ නව ග්‍රන්ථය ගැන කරුණු ටිකක් මිනිත්තුකින් දෙකකින් ඔබට විස්තර කරලා දෙන්න කියලා. අවසරයි. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්න කැමති ආශිර්වාද කරන්න කැමති පළමුව ලංකාවාසී ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ අබෞද්ධ ශ්‍රාවක පින්නතුනට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ සිට මා පළමුවෙන්ම බලාපොරොත්තු වෙනවා අපේ ලංකාවේ වැඩ සිටින මහා ධර්ම භාණ්ඩාගාරයක් වන් මහා කම්මස්ථානාචාරිය ත්‍රිපිටක විශාරද නාව්‍යනේ අරිය ධම්ම මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පහදා දෙන නොපෙනෙන ලොව සැබෑපතු කියන ධර්ම ග්‍රන්ථය පිළිබඳව සුළු මොහොතකින් ඔබව දැනුවත් කරන්නට විශේෂයෙන්ම ධර්මය වල්වැදී අධර්මය කරලියට පැමිණි මෙවන් යුගයක මෙවන් ධර්ම භාණ්ඩාගාරවල වටිනාකම ලංකාවට දැනෙන මොහොතක අතිපූජනීය මහා කම්මත්තානාචාර්ය නාවෙනී අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ මහත් කරුණාවෙන් පහදා දෙන මේ ධර්ම ග්‍රන්ථය එහි අපි නම් කරලා තිබෙන්නේ අපගේ සංස්කරණයනේ ඒ පොත නිකුත් වෙන්නේ නොපෙනෙන ලොව සැබෑ තතු කියලා. එහි අන්තර්ගතය ගැන කෙටියෙන් යමක් කියනවා නම් කර්මය, පින සහ කුසලය අපායේ තියෙන්නේ කොහේද? දිව්‍ය ලෝකය, කය මිස සිත නැති බඹලව, සිත මිස කය නැති බඹලව, මනෝකාය, මරණය, අන්තරාභවය, මළගිය ඥාතීන්ට පින්දීම, සාංඝික දාන, සිත් නිවන භාවනා, අන්තරාභවයේ සහ අන්තරාභවයේ පිළිබඳ ලංකාවේ සුප්‍රකට ධර්මදර ස්වාමින් වහන්සේලාගේ අදහස් තවත් බොහෝ ධර්ම කරුණු මේ ධර්ම ග්‍රන්ථයට ඇතුළත් වෙනවා. අපි ඉදිරියේදී ධර්ම සාකච්ඡාව තුළින් ප්‍රවේශයක් ලබාගෙන ඒ කරුණු පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු අතරම ඒ දහම් පොත ඔබට ඉදිරියේදී පරිශීලනය කරන්න ලැබේවි. ඒන් උපරිම ප්‍රයෝජන ගන්නා හැටියට ලංකාවාසී සියලුම බෞද්ධ ජනතාවට අපි කරුණාවෙන් නිවේදනය කරන්නට කැමැතියි. එහෙමයි. ඊටම හොඳයි පැහැදිලි කිරීම. මෙන්න මේ ලිපිනේ ලියා ගන්න දැන් අර මම කියවනේ පෑනකුයි පොතකුයි ගන්න කියලා ඔන්න එකෙන් ප්‍රයෝජන ගන්න මුලින්ම නොපෙනෙන ලොව සැබෑ තතු. ඒකයි ධර්ම ග්‍රන්ථය. නොපෙනෙන ලොව සැබෑ තතු. මේ ග්‍රන්ථය රචනා කරපු පූජ්‍ය වේදනියේ නන්දසීල හිමිපාණන් වහන්සේගේ ලිපිනේ ලියාගන්න. අපෝපණයේ නන්දසීල හිමි. නා උයන ආරණ්‍යය නා උයන ආරණ්‍යය පන්සිය ගම. ඒ තැපල්පල පන්සිය ගම. ඒ වගේමයි දුරකථන අංකයක් ලියාගත්තට වරදක් නැහැ. දුරකථන තියෙන කෙනෙකුට පුළුවන් වෙනසන්න 0.7යි 2යි 3යි 4යි 8යි 8යි 1යි 8යි බිඳුව. මම ආයෙ කියන්නම්. 0.7යි 2යි 3යි 4යි 8යි 8යි 1යි 8යි බිඳුව. ඒක තමයි අපේ නන්දසිරි ලිම්පාරණ වහන්සේගේ දුරකථන අංකය ලිපිනේ බලන්න හරිද කියලා ලියාගත්ත හැටි වේදනීය නන්ද සීල හිමි නා වූ වෙන ආරණ්‍යය පන්සිය ගම්. ඔය අපේ පළවෙනි ධර්ම නිවේදනයේ දෙවෙනි ධර්ම නිවේදනයේ මීට කලින් ඔබට ඇහිලා ඇති මේ ප්‍රාණඝාතයෙන් වළකිනු කියන අගනා පොතක් පචනා කරලා අපේ මොරගොල්ලේ සුමන යෝගිනී පාරන් වහන්සේ අවස්ථා ගණනාවකදී මේ ගැන දැනුවත් කළා. නමුත් මේක හරියට දැනුවත් වෙලා නැති නිසා දුක වේද උන්වහන්සේ ටිකක් නොසතුටටපත් වෙලා තියෙනවා. වෙන ධර්මදේශනාවකින් පස්සේ මේ නිවේදනය ඇහෙනකොට පොත් 3000ක් විතර ඉල්ලලා ලියුම් ලැබෙනවා. මේ පාර බොහොම සිය ගණනක් විතරයි ලියුම් ලැබුණේ. ඒ නිසා නැවත මේක ප්‍රචාරය කරන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. ඒ නිසා මම කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින කියන පොත ලබා ගන්න ගරු මොරගොල්ලේ සුමන යෝගී හිමි ලියාගන්න මේ ලිපිනේ. මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාක්‍රමය ශ්‍රී රෝහණ යෝගාක්‍රමය උහුල්වැල්ල කියන ලිපිනේ ලියාගන්න. මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල කියන ලිපිණින් විමසන්න ප්‍රාණඝාතයෙන් වළකින් පිළිබඳ පොත නොමිලේ ඔබට ලබා ගන්න පුළුවන් මුද්දර තේහම්බුත්කයටම අනවශ්‍යයි කියලා නමුත් මුද්දරයක් යවුවොත් උන්වහන්සේට ප්‍රයෝජනවත් වේවි. දැන් අපේ සාකච්ඡාවට දුරකථන අංකය කලින් නිවේදනය කළා නමුත් මම දෙක තියෙනවටක් කියන්නේ 0.11 මේ කොළඹට කතා කරනකොට පිට පිට ප්‍රදේශවලින් 0.11 2.68යි 24යි 12 2යි 68යි 24යි 12 අංකයෙන් අපිව අමතන්න පුළුවන්. තව එක නිවේදනයක් මට තිබෙනවා ඔබට කරන්න. මේ කාලේ සිදුවන මාර්ගානතුරු නොඑක් අනතුරු වලින් අතපය අහිමි වෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉතාම වැඩි නිසා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සූදානම් කරගෙන තිබෙනවා දැනට මිනිස් පටක බැංකුවක්. ඒ පටක බැංකුවට මృత ශරීර දන් දුන්නාම ඒ මృత ශරීර වලින් අවශ්‍ය කරන ඇට ඔය ධන පොල් කට්ටය කියලා අපි හඳුන්වන ඒ කොටස් නහර ඒව ලබාගෙන මෘත් ශරීරය ආපසු බාර දෙනවා ආදාහන කටයුතු ආදී කිරීමට. ඒක නිසා මේ පණිවිඩය අපේ රටේ විශේෂයෙන් මේ කොළඹ අවට අයගේ මනසට දාන්න ඕන ඔබේ හිතවතෙක් නෑදෑයෙක් මිය ගියාම මෘත් ශරීරයෙන් පටක ටිකක් දන් දෙන්න. මෙතෙක් කල්ලා පිළි ඇස් දන් දෙන්න කියලා. ඒ පටක ටිකක් දන් දෙන්න පුළුවන් නම් අර අතපය කපලා සදාකාලික අබ්බගාතයන් විනාය දෝර ගන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න ඒ දුරකථන අංකය. මිනිස් පටක බැංකුවේ 0111 269යි 61යි 9 දෙකයි 69යි 61.9 ඒ දුරකථන අංකයත් සමග සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ පිළිබඳව අවශ්‍ය විටක කටයුතු කරන්න එහෙම නැත්නම් ලිපියකින් තොරතුරු ගෙන්න ගන්න ශ්‍රී ලංකා අක්ෂදාන සංගමයේ විද්‍යා මාවත කොළඹ ශ්‍රී ලංකා අක්ෂදාන සංගමයේ විද්‍යාමාවත කොළඹ මේක ධර්මදේශනාවට සම්බන්ධ නැතත් මේ කාලේ මහා දානයක් වෙනවා මෙරිලා පිටතල දාන මෘත් ශරීරයෙන් ජීවත් වෙන අයට පිටක් ලබා දෙන්න පුළුවන් නම් ඒක හොඳ දාන පාරමිතාවක් නිසායි මේ ධර්ම සාකච්ඡාවේදී මා ඔබට ඉදිරිපත් කළේ. ඉතින් මේ ධර්ම දේශනාව ඇසුරෙන් ඔබට මතුවෙච්ච ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න අද සහභාගී වෙනවා ධර්ම දේශනාව පැවැත්වූ පූජ්‍යපාද මාංකඩවල සූදස්සන හිමිපාණන් වහන්සේ ඒ සමගම පූජ්‍ය වේදනීය නන්ද සීලෙන් පාරණ වහන්සේ මේ ධර්ම කරුණු විස්තර කිරීමට අප සමග සහභාගී වෙනවා. ඒක නිසා මා ඔබට ආරාධනා කරනවා ඔබේ දහම් ගැටළු මේ මාතෘකාවට ධර්ම දේශනාවේ කියවිච්ච කාරණාවලට අදාළව කරුණාකරලා කෙටියෙන් අහන්න ඔබේ නමක් කියලා ඇහුවොත් අපිට වඩා ප්‍රයෝජනවත් වෙනවා අපිට සටහන් කරගෙන ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. නිවේදක මැදිරින් කියන ප්‍රශ්නයක් අහනවා කියලා කෙනෙක් අපි ඒකට අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න. මම පානතුරෙන් නිලන්ත කියන කෙනෙක් කතා කරන්නේ පානතුර අලුබෝ මුල්ලෙන්. විස්තර කරනවා නම් හොඳයි ඉරියාපත භාවනාව අපි සාමාන්‍ය දැන් ඇවිදිනකොට එහෙම කරගෙන යන්නේ කොහොමද කියන එක මට විස්තර සාහිත්‍යව තව ටිකක් පැහැදිලි කරලා දුන්නොත් ඉතාම හොඳයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි නිරන්තරව මම ආරාධනා කරනවා අපේ ධර්මදේශක සුරසනින් පානන් වහන්සේට ඉරියාපත භාවනාව ගැන කෙටි වේලාවකින් තවදුරටත් පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා. තෙරුවන් සරණයි. එතකොට අපි මේ ඉරියාපත භාවනාව කරනකොට හොඳට දැනගන්නට ඕනේ දැන් යනකොට එනකොට ඇවිදිනකොට ඒ බව නුවණින් දැනගෙන කරන්නට ඕනේ. එතකොට නුවණින් කියන්නේ අපිට සම්මාදිට්ඨිය පෙරදරි වෙන්නට ඕනේ. අපි දන්නවා දුක පිරිසිඳ දැකලා තණ්හාව දුරු කරලා මේ Nirodhe සාර්ථක කරන්න ඕනේ කියන දර්ශනයක් නම් අපිට හම්බ වුණේ මෙන්න මේ දර්ශනයට උපකාර වෙන විදිහට නුවණින් මේ අපි මේ ඉරියව් හසුරවන්නට ඕනේ. ඒකයි මම කිව්වේ අපි හැම ඉරියව්වකම මුල මැද අග කියන තුනම ඉරියව්වේ ඉපදීමත් ඉරියව්වේ මැදත් ඉරියව්වේ නැතිවීමත් දුක හැටියට සම්මර්ෂණය කරනවා නම් මම හිතන්නේ මෙන්න මේක තමයි අපිට දුක්ඛේ ඥානං උපදින හැටි. ඒ වගේම ඉඳගෙන ඉන්න, හිටගෙන ඉන්න, ඇවිදින කියන මේ හතර ඉරියව්වම මේ විදිහට නුවණින් බැලිය යුතුයි. සංඥාස දැන් ඉරියාපත භාවනාව සතිපට්ඨාන සූත්‍රය ඉතාම හොඳට විස්තර කරලා තිබෙනවා. ඒ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කළා වගේම සතිපට්ඨාන සූත්‍රයෙන් නැති gedarak නැති ධර්මයි. එනිසා ටිකක් ඒවා කියවලා තේරුම් ගැනීමෙන් මේ අහපු දේ වඩා තහවුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. අපේ වේදනීය සංඥාසිත සම්කිතින් යමක් ඔබ වහන්සේගේ අත්දැකීමක් හැම කෙරෙන්න පුළුවන්. දියාපත භාවනාව කියන්නේ අත් වශයෙන්ම අපේ සිහිය පිහිටවා ගන්න සිහිය දියුණු කරගන්න අප්‍රමාදී ගුණය වඩා ගන්නට හේතු වෙන හොඳ භාවනා ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ වදාළ සතිපට්ඨාන සූත්‍රයේදී මේ ගැන හොඳට විවරණයක් කරලා තිබෙනවා අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ආදි වශයෙන් එතන දැක්වෙනවා අපි මේ කරන හැම කටයුත්තක්ම සිහියෙන් කිරීම තමයි ඉරියාපත භාවනාව කියලා උගන්වන්නේ. ඇත්තටම බෞද්ධයින්ට පුරුදු වන්නට පුළුවන් නම් අපිට හැම විටම අපි කරන හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න. අඳුන්තර මෙතන කියන උච්චාර පස්සාව සම්මය. වැසිකිලි කැසිකිලි කෘත්‍යයන් පවා අපි සිහියෙන් කරනවා නම් ඇත්තට මෙතන යෝනිසෝ මනසිකාරය වැඩෙනවා. කුසල් සිත අවදි වෙනවා අකුසල් සිත යටපත් වෙනවා අප්‍රමාදී ධර්මයේ වැඩෙනවා මම හිතනවා අපේ මහාචාර්යතුමා පැහැදිලි කළ ආකාරයට සටිපට්ඨාන සූත්‍රය පරිශීලනය කරලා මේ ගැන ගොඩක් විස්තර අපිට දැනගන්න පුළුවන්. ඒකත් සංඥා අනිත් පැත්තෙන් අපි මේ සිහි කල්පනා නැතුව වැඩ කරන්න ගිහලා හදි ජනතුරු කරගන්නව අපමණයි. ඒ හුඟක් දේවල් අපිට කල්පනා නැතුව මෙහෙම කරමු කියලා පස්සේ දුක් වෙනවා. ඒ නිසා ප්‍රායෝගික ජීවිතේටත් ඉතාම වැදගත් වෙනවා ඉරියාපත මානසිකාරයේ කල්පනාවෙන් කටයුතු කිරීම. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්න අහන්න. දෙන්නේ කුඩාගොඩ විමලා අධිසේකර ගරුණීය පින්වත් ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපිටක ඥාන ගැන තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා නම් ගොඩක් පිං දරුවන් සම්පත. අපේ සන්නස් මේ ධම්මචක්කප්‍රවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ත්‍රිපරිවත්ත පිළිබඳ ඥානයක් උන්වහන්සේ අවබෝධ කරගත්තා කියලා පැහැදිලිව උභාන්සේක පැහැදිලි කළා. අපේ මේ නිබ්බෙනිය නිමලා නැති මිනිතේ මම හිතනවා තවදුරටත් ඒක පැහැදිලි කරගැනීමේ අවශ්‍යතාව මතයි මේ ප්‍රශ්නය ඇහුවේ. ඔබ වහන්සේගේ තියෙන එක ගැන විස්තරයක් කරලා දෙන්න. ත්‍රිපරිවර්තය කියේ එතකොට වට්ට තුන මොකද්ද? වට්ට තුන මේ සත්‍ය ඥානය. ඒ වගේම කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. ඒ කියන්නේ ඇත්ත කියන්නේ මෙන්න මේකයි කියලා ඉස්සෙල්ලා ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දැක්කට පස්සේ තමයි කරන්ට් යමක් හම්බ වෙන්නේ. ඊට පස්සේ තමයි කරලා අවසයි කියන නෝන අවසන් කියන නෝනක් පහළ වෙන්නේ. මොකද්ද මේ සත්‍ය ඥානය කිව්වේ? මේ දුක කියලා ඇත්ත ඇති හැටි පවතින දුක දකින්න ඕනේ. එතකොට මේ දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධය, මේ දුක නැති කරන මාර්ගය කියලා ඇත්ත ඇති හැටි මේ හතර දකින්නට ඕනේ. එතකොට මේ හතර දැක්කට පස්සේ තමයි අපිට මේ දුක හිනම් පිරිසිඳ දත යුත්තක්, සමුදය ප්‍රහාණය කළ යුත්තක්, නිරෝධය සාත් කළ යුත්තක්, මඟ වැඩි යුත්තක් කියන නුවණ එන්නේ. එහෙම තිබුණොත් තමයි අපිට වැඩුව තමයි දුක පිරසින දැනගෙන ඉවරයි සමුදය දුරු කළා ඉවරයි නිරෝධය සාත් කළා ඉවරයි මඟ වැඩිලා ඉවරයි කියන කළ කිස අවසන් වුණා කියන තැන තමයි සුත ඥානය කියලා කියන්නේ. එතකොට විශේෂයෙන් අපිට මතක් කරන්න ඕනේ යම් කිසි කෙනෙක්ව හම්බ වෙන්න යන්න ඉස්සර වෙලා අපිට මාර්ගය දැනගෙන කෙනෙක් ඉන්න බව. ඒ කියන්නේ ලිපිනේ දැනගෙන ගිහිල්ලා කෙනෙක්ව හම්බ වෙනවා මිසක කෙනෙක් හම්බ වුණාම ලිපිනේ දැනගන්නව නෙමෙයි. ඒ වගේ නිවන ඉස්සලා දැනගෙන අපි යන මාර්ගය හම්බ වෙන්නට ඕනේ වඩන්නට ඕනේ මිසක මාර්ගයේ වඩලා නැත්නම් මාර්ගයේ ගිහිල්ලා කෙනෙක්ව හම්බ වෙනව නෙමෙයි. කවදාවත් නොදැක්ක නොදන්න කෙනෙක් දකින්න නම් හම්බ වෙන්න නම් අපි එයාගේ ඉස්සෙල්ලා ලිපිනේ හො දැනගෙන ඉන්න ඕනේ. ලිපිනේ දැනගෙන දැනගත්තාම එයා දැක ගන්න පුළුවන් මිසක එහෙම නැතුව අපි කිසිම ලිපිනයක්වත් විස්තරයක්වත් අහලා නැති කෙනෙක්ව අපිට දකින්න පුළුවන්කම නැහැ. එහෙම නැතුව අපිට මාර්ගයක් යදෙනවා කියන එක ඒක වෙන්නේ නැහැ. එහෙමනම් අපිට නිවන කියන එක ඉස්සෙල්ලා දැනගෙන නිවන දකින්න සාර්ථක කරන්න මාර්ගය යෙදෙන්න ඕනේ මහත්මයා මම කියන්නේ ත්‍රිපරිවට්ට මම අපේ මේ නම් සීලෙන් පනන්නයි රාන්සිං මහන්ඩ කැමති මේ ත්‍රිපරිවට්ටය ද්වාදශාකාරයක් වෙන හැටියටයි චතුරාර්ය සත්‍ය වැඩි වෙනවා චතුරාර්ය සත්‍ය කියන්නේ හතරෙන් මේ තුන වැඩි වෙනවා ඒ කියන්නේ තාම කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ ආකාරයෙන්ම ත්‍රිපරිවට්ටයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී වදාලා දැන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව මූලික අවස්ථාවේදී දැන් දුක්ඛ සත්‍ය ගත්තොත් මේක දුකක් කියන අවබෝධය, දුකක් කියන දැනගැනීම තමයි එතන සත්‍ය ඥානය කියලා කියන්නේ. ඊළඟට මේක ප්‍රහීන කළ යුතු දෙයක් කියන අවබෝධය තමයි එතනදී දෙවනුව සාකච්ඡා කරන්නේ. ඊළඟට මේක මේ මේ වගේ දුකක් තිබ්බ මේක මං ප්‍රහීන කළා කියන අවබෝධය තමයි තුන්වෙනිව ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන ඔය තුන චතුරාර්ය සත්‍යයෙන් වැඩි වුණාම ಗುಣ කළාම තමයි ද්වාදසාකාරය කියලා අපි සාකච්ඡා කරන්නේ. ඒ වචනේ සූත්‍රය පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් පරිවර්තන් ද්වාදසාකාරය කියන්නේ. ඒ නිසා ධම්මචක්ක සූත්‍රයේ ටිකක් පරිශීලනය කරන එක ඉතාම වැදගත් වෙනවා හැම බෞද්ධයෙකුටම මොකද ඒ තරම් පැහැදිලිව ලස්සනට චතුරාර්ය සත්‍ය ගැන සරල අවබෝධයක් ලබා දෙන්න වෙන සූත්‍රයකින් ගන්න අමාරුයි. මම හිතන්නේ තවත් අසන්නෙක් අපට අවස්ථාව ඉල්ලනවා. ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න. තිරුවන් සරණයි. මගේ ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රිපිටකයේ හෝ බෞද්ධ පොත්වල පවතිනවාද මේ අනාගතයේදී කියලා දෙන අවුරුදු 5000 පවතිනවා කියලා. ඒ ඒ ගැන සඳහන් කරලා තියෙනද පොත්වල? ඒ ගැන මට දැනගන්න ඕනේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මරණ අපි දැන් අපි මරණ මරණයෙන් පස්සේ අපේ ජීවිතය කාටවත් කියන්න බෑනේ. පොත්වල ජීවිලෝක ප්‍රශ්නෝක කියවා කිව්වට කාටවත් ඒක ඔප්පු කරන්න බෑ. ඒක කියන්නත් බෑ නේද ඒක? ඒ දෙක තමයි නමක් කියන්න ගන්නවද? ඈ? ඔබතුමාගේ නමක් කියන්න පුළුවන්ද? ඒකේ මහමුත් පෙරදිනේ. පේරාදෙනිය කියනසක් මට නම නම් ඇහුනේ නැහැ කමක් නැහැ පේරාදෙනිය අපි අසන්න ප්‍රශ්න දෙකක් ඇහුවා අපි සයන්හන්ස එකක් තමයි මේ අවුරුදු 5000ක් කල් බුද්ධ ශාසනය පවතිනවා කියන එක මම හිතන්නේ බුද්ධ වචනයක් නෙවෙයි අපේ බෞද්ධ සාහිත්‍යයේ එහෙම පිළිගැනීමක් තිබෙනවා ඔබ වහන්සේට ගැන යම් මතකයක් තියෙනවද අටුවාවක සඳහන් වෙනවා මම හිතන්නේ විශේෂයෙන්ම ගෝතමී සූත්‍රය අටුවාවේ මේ සම්බන්ධව අවුරුදු 5000ක් ශාසනය පවතිනවා කියන කාලය අටුවාවක විශේෂයෙන් අටුවා වගේ දේවල් ගත්තාම ඇත්තටම අපිට සූත්‍රය පිටකයේ ත්‍රිපිටකයේ වගේම බැහැර කරන්න බැරි බොහෝ වටිනා තැනක් මේ අටුවාව සමහර විට මොකද අපි නොදන්න අපි නොදකින බොහෝ දේ අපිට දකින්න දැනගන්න තව ඇස් දෙකක් ලැබිලා වගේ මේ අටුවාව කියන එක. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් නොතිබුණා කියලා අපිට මේ ත්‍රිපිටකෙ නොතිබුණා කියලා බැහැර කරන්න බෑ. අපි උපමාවක් වල ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය බව. එහෙම ත්‍රිපිටකේ නැහැ කියලා අපිට බැහැර කරන්න එහෙම පුළුවන්. එහෙමනම් මේක බුදුරජාණන් වහන්සේ නොවැඩිය රටක් කියන්න වෙනවා. නේද? ඒ නිසා අපිට මේ අටුවාවල තියෙන දේ එහෙම බැහැර කරන්න බෑ. ඒ නිසා අටුවාවල වගේ තියෙනවා 5000ක් ශාසන කවතිනවා කියන්නේ. එහෙමයි තමයි. මේ විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මුස්ලිම් බස්කේ. හා හා. එහෙම අයත් මේ ධර්ම දේශනාව ඔබ වහන්සේලාගේ සාකච්ඡා වලට අහුම්කම් දෙන බව අපි සතුටින් මතක් කරන්න ඕනේ. ඒ මහමුද් කියන මුස්ලිම් මහත්මයෙක් පෙරාදෙනින් මේ ප්‍රශ්නය ඇහුවේ. ඒ මහත්මයා තව ප්‍රශ්නයක් ඇහුවා මරණින් එහා පැවැත්ම ගැන. මේක එක එක ආගම් වල එක විදිහ එක එක විදිහට හඳුන්වනවා. නිශ්චය වශයෙන් අපට බුදුදහමේ මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද පුනර්භවය කියන එක මහා ගැටලු සහගත ප්‍රශ්න. නමුත් බුදුහාමුදුරන්ගේ ඒ සම්බන්ධ විවරණේ කෙටියෙන් අපි හඳුන්වලා දෙමු. ඔය ඇත්තටම මේකයි. දැන් අපි ගොඩක් දුරට යමක් දකින්නේ මාසෙකින්. මසසක තියෙන දේ තුල පමණයි අපි පිළිගන්නේ. මම ගොඩක් දුරට කියන්නේ අපේ ජීවිත සමහරට මාළු ටැංකිය කියන මාළු ටිකක් වගේ කියලා. එතනින් එහා පිළිගන්නේ. නමුත් අපි දත යුතුයි අපිට පේන්න නැති වුණාට නොපෙනෙන දේ වැඩි බව. නේද? ඇත්තටම අපාය නැතිනම් දිව්‍ය ලෝකයේ මරණයෙන් පස්සේ එහා පැත්තට ඇති බව අපිට පේනවා ඒ මේ මානසික ශක්තියේ ප්‍රඥාව නැමැති අසත. මොකද අද දවසේදී හොඳ කරන බවක් පෙනෙනවා නම් ගුණ යහපත් කමකින් මිනිස්සය කටයුතු කරන බව පෙනෙනවා නම් නුගුණ අයහපත්කමකින් කටයුතු කරන බව පෙනෙනවා නම් මේවට ප්‍රතිවිපාකයක තියෙන්න තෝනේ නේද? එතකොට ඒ නිසා අපිට ඇත්තට නුවණින් දැක්ක යුතු ධර්මයේ තියෙනවා ඒකම දැන් බුදුදහමෙන් පෙන්නනවා අපායේ තියෙනවද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. මෙන්න මේ තැනට ඇවිල්ලා හිත සමාධි කරලා සීලයක පිහිටලා හිත සමාධි කරලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා බලන්න අපායේ පේනවා කියලා පෙන්නනවා. බුදුහාමුදුරේ පෙන්වපු තැනට අපි ගිහිල්ලා කියපු විදිහට කරලා අපාය දිව්‍ය ලෝකේ දැක්කේ නැත්නම් බුදුහාමුදුරේ චෝදනා කරන්න සුදුසුයි. බුදුහාමුදුර හරියටම පෙන්වනවා මාන්නේ මිනිස්සුක දුක්මෝ ඉක්මෝ දිවසින් මෙන්න මේකෙන් දකින්න පුළුවන් කියලා. ඒ හින්දා අපි අපාය දිව්‍ය ලෝකේ නෑ කියන්නේ අපිට අයිතියක් නෑ අපි එතනට නොගිය නිසා කෙනෙකුට පුළුවන් බුදුහාමුදුරේ පෙන්වන තැනක් වෙන මෙන්න මෙතනට ගිහිල්ලා ඒ දිවස උපදවා ගන්න ක්‍රමයක් වෙනවා සීලයක පිළිපදලා සමාධි වඩලා ධ්‍යාන ලැබලා මෙන්න මේ වගේ තැනකට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා පුළුවන් නම් බලලා මේක නැතිනම් බුදුහාමුදුරනේ චෝදනා කරන්න පුළුවන්. එහෙමයි දැන් අනිත් පැත්තෙන් දැන් ආත්මය පිළිගන්නා සියලු මාගම්වල ආත්මය දිගින් දිගට සංසාරේ ගමන් කරලා විමුක්තිය ආත්මයට ලැබෙනවා කියන ඉගැන්වීම් තිබෙනවා. දැන් ආත්මය නොපිළිගන්නා භෞතිකවාදීන් කියනවා මේ භෞතික ශක්තිය මරණයෙන් පස්සේ ඉවරයි, ඉන්හිහට පැවැත්මක් නැහැ කියලා. බුදුදහම ওই මත දෙකම පිළිගන්නේ නැහැ. බුදුදහමේ හඳුන්වන්නේ පුනර්භවයක් තියෙනවා තමන් කරපු කර්මවල කර්ම භවයේ විපාක වශයෙන් උත්පත්ති භවයක් තිබෙනවා කියලා. ඒක අර පුනරුත්පත්ති කියන වචනය අතුරෙන් විග්‍රහ කරන එකක් නෙවෙයි. නිසා කර්ම විපාක වශයෙන් පුනර්භවයක් තිබෙන බව බුදුදහමේ විස්තර කරලා තිබෙනවා නේද අපේ මම කැමති වචනයක් කියන්නේ ඊට කලින් අපේ අර ශ්‍රාවක පින්නතාවගේ මිස්වා ශාසනය 5000ක් කල් තියෙනවා එහෙම බුද්ධ දේශනාවක් තියෙනවාද කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචන සම්බුද්ධ දේශනාව තමයි ත්‍රිපිටකය කියන්නේ. ත්‍රිපිටකේ නම් පැහැදිලිව එහෙම සඳහනක් නැහැ. නමුත් ඊළඟට අපි ගරු කරන සාහිත්‍යය තමයි අටුවා කියන්නේ. ඒකට පැහැදිලිවම අටුවා දේශනාවේ දැක්වෙනවා මේ ශාසනය 5000ක්කල් පවතිනවා. ඒ පවතින ආකාරය පිළිබඳව විස්තර කරලා තිබෙනවා. විශේෂයෙන්ම අටුවා මතය ගැන මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ කාරණේ මම ගොඩක් අගය කරනවා. මොකද අද ගොඩක් උගතුන්ට අටුවා ඒ එක්කන්ගේ සමහර විට මොන යම් හේතුවක් නිසාද ඒක ප්‍රතික්ෂේප කරන අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. නමුත් ඒක ලොකු මන්ද බුද්ධික භාවයක් හැටියටයි අපිට දකින්න පුළුවන් වෙන්නේ අටුවා මත ප්‍රතික්ෂේප කිරීම. මොකද අපි පිළිගන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීමෙන් අනතුරුව අපේ රටේ සිංහල සාහිත්‍යයක් කියන එකක් ආරම්භ හම්බුණා නම් ඒකේ මූලික බීජය තමයි හෙලාටුවා කියලා කියන්නේ. අපි අනිවාර්යෙන් පිළිගන්නවා අනුරාධපුරයේ හෙලාටුවා තිබ්බ කියලා මහරහතන් වහන්සේගේ කාලේ. පස්සේ එතකොට ඒ හෙළ අටුවා මේ සකස් කළේ සාමාන්‍ය පෘථග්ජන භික්ෂුන් වහන්සේලානේ මේ නික්ලේශී මහරහතන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා මොනම අවස්ථාවකදීවත් බුද්ධ වචනේ ඉක්මවල යන්නේ නැහැ. සිව්පිලි සිඳියාලාභී මහරහත්තුතුමන් වහන්සේලා. එනිසා උන්වහන්සේලා බුද්ධ වචනයට එකඟව ධර්මයේ විග්‍රහ කිරීමක් හැටියට තමයි අටුවාවෙන් කරලා තිබෙන්නේ. නිසා ශාසනය තුනුරුවන් ජීවමාන වෙන තාක් ශාසනය පවතිනවා සමහර තුනුරුවන් 5000කට වඩා ජීවමාන වුණොත් ඊටත් වඩා ශාසනය පවතින පුළුවන් පරිනිබ්බාන සූත්‍රය පැහැදිලිව දේශනා කරලා තිනවා යම් තාක්කල් මගේ ශ්‍රාවකයෝ මේ ශාසන මාර්ගයේ ගමන් කරනවා නම් ඒ තාක්කල් රහතුන්ගෙන් හිස්වන්නේ නැත කියලා. ඒ නිසා කාල සීමාවක් දක්වන එකේ තේරුමක් නැහැ. අනිත් කාරණේ තමයි මහාචාර්යතුමා නොපෙනෙන ලෝක පිළිබඳතුමා විමසුවා බෞද්ධත්වයේ ප්‍රශ්න විමසනවා. අපිට මේ පියවි ඇසට නොපෙනෙන දේවල් දැන් අපාය කියලා කියන්නේ දිව්‍ය ලෝකය කියලා කියන්නේ ඕවා මේ පොතේ තිබ්බ පමණින් පිළිගන්න පුළුවන්ද කියලා. ඒකට මට ඇති වෙන ප්‍රශ්නේ තමයි පොත්වල තියෙන අනිත් දේවල් ඇයි අපි පිළිගන්නේ? පොත්වල තියෙන අනිත් දේවල් පිළිගන්න පුළුවන් නම් ඇයි අපිට බැරි ධර්මයේ තියෙන ඒ නොපෙනෙන දේවල් පිළිබඳ පිළිගන්න. ඇත්තටම අපිට බෞද්ධයෙක් හැටියට නම් මූලික අවස්ථාවේදීම තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වමනා කරනවා. ශ්‍රද්ධාව තියෙන කෙනාට තමයි එතන මෙහාට මේ ධර්ම මාර්ගය යොමු කරගන්න පුළුවන්. එනිසා නොපෙනෙන දේවල් අපිම ප්‍රත්‍යක්ෂ කරගන්න තාක් අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බුද්ධ දේශනාව පිළිගන්න වෙනවා. ඒ නිසා නොපෙනෙන දේවල් අපේ පියවියසට නොපෙනුනාට මේ විශ්වයේ කොතෙකුත් තිබෙනවා. ඒවා යම් දවසක අපි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකිමු. එතෙක් අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයෙන් අපි ඒවා පිළිගත යුතුව තිබෙනවා නේද සාමාන්‍යයෙන්. මට විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ එක කරුණක් තියෙනවා. විශේෂයෙන් අනිත් හැම ආගමකටම හැම දර්ශනයකටම වඩා බුදු දේශනාවේ යම්කිසි වැදගත්කමක් තියෙනවා. මම ගොඩක් දුරට එහෙම කිව්වේ හැම ආගමකම විමුක්තියක් පෙන්වන්නේ බොහෝ දුරට මරණයෙන් පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව නැත්තම් විමුක්තිය මේ ජීවිතේමයි. මොකද මේ ජීවිතයේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන පළක් නැහැ කියන එකයි බෞද්ධ දර්ශනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි. ඒ කියන්නේ සාන්දෘෂ්ටිකයි. ඒ කියන්නේ මෙලොව විපාක ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා ඒ කියන්නේ වර්තමානින්ම එතකොට දැන් මරණය කියන කාරණාව අපිට මරණයෙන් පසු ජීවිතයක් ගැන දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සෙල්ලා බලන්න ඒ කියන්නේ මරණයෙන් පස්සේ ඇතිවෙන ජීවිතයක් ගැන කතා කරන ඉස්සෙල්ලා මරණය ඇති වෙන්නේ ජීවත් වෙ ඉන්න කෙනා කවුද කියලා බලන්න. කියලා බොහොම ලස්සන ප්‍රඥා සම්ප්‍රයුක්ත බවක් ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ දැන් ඉන්න කෙනෙකුට උපදින කෙනෙකුට කරුණු දෙකක් වෙන්නට ඕනේ. එක්ක මරණයෙන් පස්සේ උපදින්නට ඕනේ, එක්ක මරණයෙන් පස්සේ උපදින්නේ නැති වෙන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ පුද්ගලයා කියන තැන අපිට හම්බ වෙන ජීවිතයේ යථා ස්වභාවය බලන්න ඇහැක් දුන්නා දෙකක් දුන්නා. ඒක දකිනකොට අපිට ඉපදීම කියන කාරණාව නොලැබෙනකොට මරණය කියන කාරණාවකට හේතු නැති වෙන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. එහෙමයි අපේ මහතෙනි තම පැහැදිලිව වහන්සේගේ විස්තරය භාවයේ නැති වෙන්න නම් පුනර්භවයක් නැති වෙන්න නම් සියලු කෙලෙස් නැති කරන්න ඕනේ. එහෙම කරපු බුදුහාමුදුරුවෝ නත්තිදානි පුනබ්බෝ කියලා ඊටාම සතුටින් උදානයක් ප්‍රකාශ කළා අපිට ඒක කරන්න බැරි අපේ පුනර්භවයේ තව ඉතුරු වෙලා තියෙන නිසා. <laughs> ඒත් මම හිතන්නේ අපිට මුගක් කාලේ මේ ප්‍රශ්නෙට අපි ගත කළා. ඊළඟ අසන්න කලක් වේලාවක් ගත කළා අපෙන් අවසරයක් ඉල්ලමින් අපි ඔබට අවස්ථාව ලබා දෙනවා අපි නම කියලා ප්‍රශ්නයක තියෙනවා. මහන්ස මට සත්‍ය ඥානය පැහැදිලි වුණාට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක කෘත්‍ය ඥානය ටිකක් තවදුරටත් පැහැදිලි කරලා දෙනවා නම් ඔබ වහන්සේට ගොඩක් පිං. ඒ වගේම අර අරියදම් ස්වාමින් වහන්සේගේ පොත පොතයි පොතේ නමයි දුරකථන අංකයයි මට නැවත ලබා ගන්න තියෙනවා නම් ඒකටත් ගොඩක් පිණක්. මම මුලින් කියන්නම් මේ පොතේ නම නොපෙනෙන ලොව සැබෑ තතු ඒ ගැන විමසන්න කියලා මම කිව්වේ වේදනියේ නන්ද සීලෙන් පාරණ වංශයෙන් නාව්‍ය නාරණ්‍ය සේනාසනේ 500 ගම දුරගතන අංකය නම් කඩදාසි යට වුණා අපේ හඳුර එක පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න දුරගතන අංකය ලියා ගන්න 0.723යි 488යි 180 නැවත සැරයක් මතක් කරනවා නම් 0.723යි 4යි 8යි 8යි 1යි 8යි බිඳුව. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. එතුමිය අහපු සත්‍යඥානය ගැන අවබෝධයක් ලැබුණා. කෘත්‍යඥානය කොහොමද කියලා. ඒ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන හතරට කළ යුතු කාරණා හතරක් තියෙනවා අපි හඳුනන. ඒකයි කෘත්‍ය කියලා හැඳින්වෙන්නේ. ඒ හතරකේ තියෙන පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම කෘත්‍ය කියලා කිව්වේ දුක කියන එක පිරිසිඳ දකින්න ඕන එක. පරිණ්‍යය. පරිණ්‍යයම්. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේම දුකයි. එතකොට හොඳට දුක කියලා දකින්න කියේ කොතනද බුදුරජාණන් වහන්සේ මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන ටික පෙන්වන මෙන්න මේක දුක කියලා. මොකද අපි අද දකින්නේ මේක මම කියලානේ. බුදුරජාණන් වහන්සේ දැක්ක දුක දුක කියලා දකිනකොට මම කියන කෙලෙසේ දුරු වෙනවා මිසක එහෙම නැතුව මේ ධර්මයේ මම හින්දා මම කියලා පේනවනේ මේ දුක නොදන්නකම නිසායි මම පේන්නේ. ඒ නිසා මේ ටිකේ දුක පිරිසින් දකින්න දකින්නකොට මම කියන අදහස නැති වෙනවා. එතකොට කෙලෙසේ නැතින ඉපදීම නැති වෙනවා කියන ධර්මතාව ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ නිසා අපි කෘත්‍ය ඥානය කෙරෙන්නට ඕනේ මේ සමුදය සමුදය දුරු කරන විදිහ. සමුදය කියන්නේ තණ්හාව. පහතබ්බම්. පහතබ්බම්. මේ ඇහැ පිරිසිඳ දැකලා ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මයයි කියලා අපි හිතන බව ගන්න බවක් තියෙනවා. මොකද තණ්හා මාන දිට්ඨි. ප්‍රපංච ධර්ම. මේ ප්‍රපංච ධර්ම නැත්නම් තණ්හා මාන දිට්ඨි කියන මම මගේ මගේ ආත්මයයි කියන මේ කෙලෙසේ ප්‍රහාණය කළ යුතුයි. තණ්හාව නැති කළාම සාත් වෙන ධර්මය මොකද්ද? නිරෝධය. නිරෝධය කියනකොට මෙන්න මෙතෙන්දී අපි හොඳට දත යුතුයි මේ අසංකත ධාතුවට පෙන්නේ. ඒ කියන්නේ තණ්හාව කියන්නේ හේතුව හේතුව නැති කළාම දුක නූපදින තත්ත්වය. දෙයක් හදන්න හේතු වෙන්නේ gadol වැලි සිමෙන්ති නම් ගඩොල් වල කිමින්ති නැති කළාම ගයක් නැති වුණා නෙමෙයි ගේ නූපදින තත්ත්වයටපත් වෙනවා ඒ වගේ මේ තණ්හාව පෙර තණ්හාව නිසා නම් අද මේ දුක ඇති වුණේ අද තණ්හාව තිබුණොත් මතුවට මේ දුක ඇති වෙන්නේ අද තණ්හාව නැති කළොත් මතු දුක නූපදින තත්ත්වයටපත් වෙනවා කියන එක සාත් කළා දෙවෙනි සත්‍යයේදී තුන්වෙනි සත්‍යයේදී එතකොට ඒකට කියන්නේ සච්චිකාතබ්බං සච්චිකාතබ්බං කියලා ඊට පස්සේ මේ සාත් කරන බව ආපහු දුක පිරිසිඳ දැකලා ආපහු තණ්හාව ලැටි කළා මේ දුක නිරෝධ කරන බව නැවත නැවත මේ විදිහට සම්මර්ෂණය කළ නුවණින් කළ යුතුයි කියන ධර්මතාවයක් ආව මේකට මග වැඩි යුතුයි කියලා භාවයේ සම්බුද්ධ භාවයේ සම්බුද්ධ එහෙනම් මම හිතන්නේ අපේ අසන්නියට පැහැදිලි වෙන්න ඇති දුක්ඛං පරිඤ්ඤයං කියන தත්විනොත් සමුදය ප්‍රහාණය කළ යුතුයි කියන தත්විනොත් නිරෝධය අවබෝධ කළ යුතුයි කියන தත්වෙනොත් මාර්ගයේ වැඩි යුතුයි කියන අර්ථයෙන් තමයි කෘත්‍ය ඥාන හතර පැහැදිලි කරලා විස්තර කරලා තිබෙන්නේ. අපි ඊළඟ අවස්ථාව ලබා ගමු. අපි ඊළඟ අසන්නට ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. හලෝ. මම මේ පිළිමතලාවෙන් සඳුන්වෙන් චාලි කතා කරන්නේ. අපේ හැමෝටම මට දැනගන්න ඕනේ දැන් පන්තියෙන් දැන් සංවර කරගන්න එපා නියම් ලකුණ. එතකොට දැන් ඉපතින්ම කාගේ හරි අස්තම්බ වෙලා කන් ඇහෙන්නේ නැති තිබුණොත් සංවර කරගන්න තියෙන ඉන්දියන් තුනයිනේ. එතකොට නිර්වාණය අවබෝධ කරගන්න ලේසි නේද? ඒ කියන්නේ ඉන්දියන් තුනක් සංවර කරගත්තොත් එහෙනම් මට දැනගන්න ඕනේ ඒක හැමෝටම. පිළිමතලාවේ අසන්නාගේ ප්‍රශ්නය පංච ඉන්ද්‍රිය සංවරය ගැන අපි කතා කරනවා ඉන්ද්‍රිය සංවර සීලෙදී. අපිට තියෙන්නේ දෙකක් කන වෙලා නම් දීරි <laughs> වෙලා නම් ඉතින් මේ ඔක්කොම ටික නැත්ත හරියම පහතු වෙන්නේ නේද? නෑ බං අද ඒක අභව්‍ය උත්පත්තියක් නෙමෙයි. ඒක තමයි. නමුත් ඇත්තටම ආර්ය විනී ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕක නෙමෙයි. රූප නොබලන එක ඕක හොඳට පෙන්වන බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ ඒක වැදගත් සූත්‍රයකයි. ඔව් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේ පිළිබඳ බොහොම ලස්සනට පෙන්වනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ එක්කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න අහනකොට එයාගේ ගුරුවරයා කොහොමද ඉගන්වන්නේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේට එයා උත්තර දෙනවා මගේ ගුරුවරයා මට උගන්වන්නේ රූප නොබලා ඉන්න සද්ද අහන්න නැතුව ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඔබ කියන විදිහට ඔබගේ ගුරුවරයා කියන විදිහට අන්ධයත් හොඳ වැඩුණු ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. බීරත් හොඳට වැඩුණු ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. නමුත් ආර්ය විනය ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕක නෙමෙයි. ඈ ඇසින් රූපය බලන්ද ඒකේ රාග දේශ මොහ වශයෙන් ඇති වෙන්න එපා. එතකොට යම් රූපයක් දකිනකොට රාග දේශ මොහ ඇති වෙයි නම් ඒබඳු රූපය බලන්න එපා. යම් රූපයක් දකිනකොට රාග දේශ මොහ නැති වෙයි නම් ඒබඳු රූපය බලන්න. මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන දෙක ආයතන ටික මනස කියන ආයතන 6 රාග දේශ මොහ ඇති වෙන විදිහට පරිහරණය කරන්න එපා රාග දේශ මොහ දුර වෙන විදිහට පරිහරණය කරන්න කියලා මේ දෙකට බෙදාගෙන කටයුතු කරන එකට මේ ආරිවිනි ඉන්ද්‍රිය සංවරය කියනවා මිසක නැත්නම් රූප නොබලා ඉන්න බවට මේ ආරිවිනි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඒ හින්දා එමසන් නැත්නම් ඒක පැහැදිලි ඇහෙන් රූපයක් දැකලා රූපේ ඇල්ලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් එතන තමයි සංවරය තියෙන්නේ අපි හඳුරු පැහැදිලි කරන පොඩ්ඩක් ඇත්තටම ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනකොට ඉන්ද්‍රිය අස්ප්‍රිය කෙනෙකුට එහෙමනම් ඉන්ද්‍රිය සංවරයේ ස්වභාවයෙන්ම පවතිනව නේද කියන එකයි ඒ තින්නතා විමසා සිටියේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම ඉගෙනවීමක් ගැන අපිට කතා කරන්න බෑ. මොකද දැන් රාගයක් ඇතිවිය යුතු අරමුණේ රාගයක් ඇති නොවි පවතින්නට පුළුවන් නම් ඒක තමයි සංවරය කියලා කියන්නේ. ඒක අර ඇහැ බලන්න බැරි කෙනාට ඒක අසහනයක් වෙලා කෙලස් වැඩෙන්න පුළුවන්. ගැටුම් වැඩිපුර මනසේ ඇති වෙන්න පුළුවන්. එතන ඇස නොපෙනුනා කියලා එයාට එතන ඉන්ද්‍රිය සංවරයක් ගැන අපිට කතා කරන්න බැහැ. ඒකක් නෑ. එයාට කෙලස් අඩු වෙන්නේ නැහැ ඇහැ නොපෙනුනා කියලා. සමහරට වෛරය එහෙම වැඩි වෙන්න පුළුවන්. අනිත් අය බලනවා මට බලන්න බෑ කියලා. කන ගැන බලන්න බැරි වෙන්න තියෙන පංච ඉන්ද්‍රියන්ගෙම එහෙම වෙන්න පුළුවන්. මම හිතනවා මේ මාත්මය ප්‍රමාණවත් කියලා සෑහීමකටපත් වෙයි කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නමත් කියලා ප්‍රශ්නය අහන්න. පෙරවසන්නයි මම මහනුවර හන්තානින්නම් කතා කරන්නේ නෙල්සන්. මට ප්‍රශ්නයක් නැහැ මට උනට ප්‍රකාශයක් කරන්න තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේට ඉතාලම පින් දෙනවා මේ වගේ ගැඹුරු ධර්මයක් දේශනා කරාට. ගොඩාක් කාලෙක මේ වගේ ධර්ම ශ්‍රවණය කරේ. ඒ උන්වහන්සේ ඉතාලම ගැඹුරු දෙයක් ඉතාලම සරලව අපිට මනාව වැටහි යනසේ දේශනා කරා. උන්වහන්සේ නැවත නැවත පින් ලබා දෙන්න කියලා මම සිරු දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගුවන් සංස්ථාත් මම ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා ඒ නිලධාරි මහත්තුන්ට මේ වගේ වැඩසටහන් පවත්වාගෙන යෑම වෙනවා. මොකද දුරබාරින්න අපිට මේ වගේ ධර්මදර විසුණුහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ මේ වගේ කරන්නේ නැත්තම්. තවත් කාරණයක් කියන්න තියෙනවා මේ මේ ධර්මය සද්ධා මුල් කොටගෙන ශ්‍රවණය කරා නම් ඒ කෙනාගේ හිතේ පහළ වෙන්නේ මේ ධර්මය 5000ක් පවතිනද 10000ක් පවතිනද කියලා ඒ වගේ නෝමනා ප්‍රශ්න මතුවෙන්නේ ඒ වෙනුවට කරන් තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් දේශනා කර ධර්මයේ ගැඹුරු ධර්ම කරුණු තමගේ ජීවිතයට එක්කර ගැනීම තමයි කියයි මගේ විශ්වාසය. ස්වාමීන් වහන්සේ මොක සිරුම මහත්තුන්ට නිරෝගී සුවයක් දීර්ඝස ප්‍රාර්ථනා කරමු තිරුවන් සරණයි. නෙල්සන් මහත්මයාගේ පුණ්‍යානුමෝදනාවට අපිත් එකතු වෙනවා උන්වහන්සේට සුබ පතන්න. තව හොඳින් මේ බුද්ධ ශාසනය දිගු කලක් බුද්ධ ධර්මයේ බුද්ධ වචන පැහැදිලි කරලා දෙන්න ශක්තිය ධර්ම ලැබේවා කියලා. ඒ මහත්මයා මම හිතනවා මේ අවංකවම කර ප්‍රකාශයක් වෙන්න ඇති. එහෙම නැතු අපි එහෙම කියලා වර්ණනා කරවගත්ත හැම නෙවෙයි. ඒ නිසා ගුවන්විදුලි සංස්ථාවෙන් මේ කරන හොඳ වැඩ අගය කරන එක ගැන අපිත් සතුටු වෙනවා. අපිට ඊළඟ ප්‍රශ්නය කෙනෙක් අහනවා වගේ පේනවා. අපි අවස්ථාවක් ලබා දෙන්නම්. ප්‍රශ්න අහනකොට විශාල શબ્දෙන් කතා කරන්නත් එපා. ඒකට මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා. ඔබ සාමාන්‍ය කතා කරන ස්වරූපයෙන් ප්‍රශ්නය අහලා ඔබේ නම කියලා ගැටසෝ ඉදිරිපත් කරන්න. එහෙම වුණාම කාටත් පහසුවෙන් ඒ ඔබේ කතාහඬ අහගන්න පුළුවන්කම තිබෙනවා. ඒක දුරකථනයේ විසන්දි වුණා. අපි ඊළඟ අසන්නෙකුට අවස්ථාවක් ලබා දෙන්නම්. එතකන් අපි මේ උත්සාහ කළේ අපේ මේ වැදගත් ධර්ම ග්‍රන්ථයක් දෙකක් ඔබට හඳුන්වලා දීලා ඒ වගේම මේ රටට අවශ්‍ය කරන සමාජ සේවයක් පින්කමක් හැටියට හඳුන්වලා දීලා ඔබට මතුවෙන දහම් ගැටළු ගැන ටිකක් කතා කරන්න. මම කැමතියි අපේ නම් සීල ස්වාමීන් වහන්සේට තව පොඩ්ඩක් මේ පොත ගැන විස්තරයක් කරන්න දෙන්න. ඇත්තටම මහාචාර්යතුමා අපි හොඳ සම්දිස්ථානයකට යමු උනේ. ඇත්තටම අපේ රටේ දැන් ගොඩක් දෙනෙකුට කුතුහලයක් තියෙනවා. මොකද්ද ධර්මය? කවුරු කියන දේද ඇත්ත? මොකද්ද අපි පිළිගත යුත්තේ කියලා. මොකද අද ඇත්තටම මාධ්‍යවල දිනුවා සමග මුද්‍රිත මාධ්‍යෙන්, විද්‍යුත් මාධ්‍යෙන්, දෘශ්‍ය ශ්‍රව්‍ය මාධ්‍යවලින් අද ඇත්තටම ගොඩක් අය දෙනාට විවිධ අදහස් ගලාගෙන යනවා. ඒ අදහස් ගලා යාම තුළ විශේෂයෙන් ධර්මය ගැන මම මේ වෙලාවේ කතා කරන්නේ ධර්ම අදහස් ගලා යාම තුළ 100ට 100ක් අපි ළඟට එන්නේ නියම බුද්ධ වචනයේද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ගොඩක් විට අපිට සිද්ධ වෙනවා විවිධ මතවාද අතරින් නියම ධර්මයේ මොකද්ද කියන එක තෝරා බේර ගන්න. ඔබන්සේ ගාව ඔකට හොඳ යෝජනාවක් තියෙනවා කියලා මම දැනගෙන තියෙනවා. වෙන රටවල් වල තියෙන අත්දැකීමක් බුද්ධහම ගැන. පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. ඇත්තටම මම මෙතෙන් එතෙන් එන්න තමයි මේ කියාගෙන ආවේ මහාචාර්යතුමා. දැන් ඇත්තටම අපේ රටේ මේ පොත්පත් පිළිබඳව එහෙම කිසිම නීතියක් නැහැ ඕන කෙනෙකුට ඕන පොතක් ලියන්න පුළුවන් ඕන අදහසක් සමාජයට යවන්න පුළුවන් නමුත් වෙනත් තේරවාදී රටවල් අපි හොයලා බැලුවා. නමුත් ඒ තේරවාදී රටවල් වල විශේෂයෙන්ම බුරුම රටේ එහෙම ඔව් තායිලන්තෙත් තියෙනවා. ඒ වගේ තේරවාදී රටවල් වල එහෙම එක එක්කෙනාට ඕමනා විදිහට පොත්පත් ලියන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම මේ ධර්මයේ විනාශ වෙනවා. මේ ධර්මයට එක එක්කෙනාගේ මත මිශ්‍ර වෙනවා. ඒසයි තේරවාදී රටවල් වල තියෙනවා උත්තරීතර මණ්ඩලයෙන් ධර්ම විනීදර ස්වාමින්වහන්සේලා ලවා ඒ පොත සම්මත කරගන්න ඕන. මොකද මේක පාඨකීන් අතරේට යවන්න සුදුසු පොතක්ද කියන එක උත්තරීතර මණ්ඩලයෙන් සම්මත කරනවා. සම්මත කළාට පස්සේ තමයි මේ පොත ප්‍රකාශයටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම අපේ රටේටත් ඉදඳු ක්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම ධර්ම දේශනා කිරීමත් එහෙමයි. ඒ රටේ විශේෂයෙන් බුරුම රටේ ධර්මාචාර්ය විභාගය කියන විභාගයක් තියෙනවා. ඒක අපේ රටේ BA උපාධිය වගේ ශාස්ත්‍රවේදී උපාධිය මට්ටමේ පිළිගන්න උපාධියක්. ඒ සමත් භික්ෂුන් වහන්සේලාට පමණයි පුළුවන් වෙන්නේ ප්‍රසිද්ධියේ ධර්ම දේශනා කරන්න. එනිසා ඒ තුලින් ඒ ඒ සමාජයට ඒ රටට අධර්ම මතවාද ගලා යෑමේ අවදානමක් ඇති වෙන නිසා තාම හොඳයි බන්ති ගලා පැහැදිලි කිරීම අපේ රටේ එහෙම එකක් නැහැ. මේ උත්තරීතර බෞද්ධ මණ්ඩල තියෙනවා බෞද්ධ කොමසාරිස්වරයෙක් ඉන්නවා මම රජයේ විචනක නෙවෙයි. ඒවා තුලින් මේ වගේ අර්ථවත් වැඩසටහනක් කරන පාටක් නැහැ. ඒ නිසා හිතුවක්කාර විදියේ පොත්පත් පළ වෙනවා අදහස් ප්‍රකාශ කරනවා. මේ මුගලට විකුණ ගන්න පුළුවන් විදියේ බොරු ප්‍රචාරය කරන බුදුදහම සහ මුලින්ම විකෘති කරපොත් මේ වර්තමානයේ රාශියක් දී වෙලා තිබෙනවා. ඒවට නීතියක් ඇති කරන්න කියන එකයි වහන්සේගේ කියන්නේ ඒක තමයි. විශේෂයෙන්ම ශාසනය ගැන ගෞරවයෙන් කතා කරන ශාසනය ගැන වගකිය යුතු ගෞරවණීය අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා ඒ වගේම රජියත් මුල් වෙලා බෞද්ධ ජනතාවත් මුල් වෙලා මේක මොකක් හරි වැඩපිළිවෙලක් සකස් කරන්න කියන ඉල්ලීම තමයි මේ මොහොතේ මම ඉතාම වැදගත් ප්‍රධානගේ අදහස වගකීම්යන්ගේ කන්නට මේවා ඇසෙයිවා කියලා අපි පතමු අපි ඊළඟ අසන්නට අවස්ථාවක් ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්නෙක තියෙන අහන්න මේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ මම ප්‍රශ්නය අහන්නේ මේ සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා අදහස් කරනවා. ඒක මේ දුක්ඛ සත්‍යයත් එක්ක සැසමෙන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔබවන්සිට ගොඩක් වින්යි කියනවා. සනස ඔය දුක්ඛ ලක්ෂණ 12ක් විස්තර කළා මුලින් ජාති දුක්ඛ ජරා දුක්ඛ අවසානයේදී කිව්වා කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්මයි දුක කියලා. මේ මහත්මයාගේ නම නම්මට ඇහුනේ නැහැ. ඒ මහත්මයාගේ ගැටලුව මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම දුකයි කියන එක ටිකක් පැහැදිලි කරගන්න. එතන පංච උපාදානස්කන්ධය කියලා සඳහන් කළේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. අපි ඔබ පාලි වචන සිංහලෙන් කිව්වොත් රූප දෙවිව ගත්ත රූපය. නැත්නම් ඔකට හැබැයි පොඩි මතයක් <laughs> තියෙනවා මොකද සාස්ත්‍රව උපාදානීය. සමහරට මේ උපාදාන ස්කන්ධය කියන කාරණාව අපි බොහෝ දුරට කෙලෙස් වශයෙන්ම දකිනවනම් මෙතන වැරදි බවක් තියෙනවා. සාසව උපාදානීය කෙලෙස් වලට හිත වූ කියන අර්ථයක් ධර්මයේ සඳහන් වෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් පස්සේ විමසමු. නමුත් අපි මම මගේ කියන රූපය මම මගේ කියන වේදනාව මම මගේ කියන සංඥාව හැඳිනීම මම මගේ කියන කල්පනාව මම මගේ කියන දැනගැනීම විඥානය එතකොට මෙන්න මේ ටිකට කියනවා පංච උපාදාන ස්කන්ධ. පංච කියන්නේ පහ. කැඩිව ගත්ත මේ ධර්මතා පහ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය අපි දුක හැටියට දකින්න බුදුරජාණන් වහන්සේ රූප උපාදාන ස්කන්ධය දකින්න තමයි මේ දස ආයතනයක් තමයි. මොකද්ද? ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ කාරණා ටිකෙන් මේ ආයතන 10 රූපය නියෝජනය කරනවා. ඊට පස්සේ මන ආයතනය කියනකොට මේ විඥානය නියෝජනය කරනවා. වේදනා සංඥා සංඛාර කියන ධර්මතා තුන ධම්මායතනෙ නියෝජනය කරනවා. අපි මේ පංච උපාදාන ස්කන්ධය කියපු තැන ආයතන වශයෙන් බැලුවාම දොළොස් ආයතනෙට බෙදලා යන්නේ කොහොමද? දොළොස් ආයතනෙට බෙදලා යන්නේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ දුක කිව්වහම අපිට දත යුතුයි මේ දොළොස් ආයතනයේ දුක කියලා තව විදිහකට කිව්වා. ඕකටම අපිට ඊට පස්සේ කියන අටලොස් ධාතුව කියලා තුතෙටම කියනවා. එතකොට මේ දුක පිරසින දකිනකොට අපි දකින්න ඕනේ මේ ඇස ජරාව ස්වභාව කොට ඇති මරණයේ ස්වභාව කොට ඇති ව්‍යාධියේ ස්වභාව කොට ඇති ධර්මය. ඒතර කන දිව නාසය ශරීරයේ මේ රූපයේ නිබඳු ස්වභාවයෙන් යුක්තයි. එතකොට සිතත් ධර්මායතනයත් මෙන්න මේ ජාතිය ජරාව ස්වභාව කොට ඇති ධර්මය කියලා නුවණින් දැක්ක යුතුයි. ඒකට කියනවා පංචපාදනස්කන්ධයේ දුක හැටියට පිළිසිඳ දකින්න. එහෙමයි. දැන්හස් දැන් රහතන් වහන්සේටත් පංචස්කන්ධයක් තිබෙනවා. ඒක උපාදානස්කන්ධ නෙවෙයි. එහෙම නැදී අපිට ඒ උපාදාන වශයෙන් අරගෙන නැහැ ඒක. උපාදාන වශයෙන් අරගෙන නැහැ. නමුත් අපේ මහචරිතුමනි මෙතනදී බුදුරජාණන් වහන්සේ කන්ද සූත්‍රයේදී බොහොම වටිනා තැනක් පෙන්නනවා. මහණෙනි නුඹට පංච උපාදානස්කන්ධයත් පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධය දේශනා කරමි කියලා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන්නේ සාසව උපාදානීය ආශ්‍රවයන්ට හිත වූ උපාදානයට හිත වූ රූපය ගැන පෙන්නන. ඒකට උපාදානය කියපිට කෙලෙසේ. රූපය කියන එක මේ කෙලෙසිට හිත වූ නිසා සාසවා කියනවා. නමුත් මේ කෙලෙසිට නමුත් රූපය කියපු එක උපාදාන විසින් අරමුණු කරන නිසා මොකද රූපය කියන්න පුළුවන් කමක් නැහැ උපාදානය කියලා. රූපය කියපේක උපාදානය නෙමෙයි. එතකොට නමුත් මේ උපාදානයේ යම් රූපයක යෙදෙනවා නම් මේකට කියන්නේ නේද රූප උපාදානස්කන්ධය. නේද? යම කියන කියන් පැහැදිලිව වචන. ඔව් මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ ගැන සැහැණ පැහැදිලි කිරීමක් කළා. දැන් අපි සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ අර මුලින් කිව්ව හැම ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ මේ හැම දුකක් මතින් සම්පින්දණය කරලා දේශනා කළා. මොකද දැන් අපි සරලව මෙහෙම හිතමුකෝ දැන් අපි ඉපදුනා කියලා කියන්නේ මොකද්ද? උපාදානස්කන්ධ පංචකයක 15 වෙනවා. එතකොට ඒ උපාදානස්කන්ධ පංචකේ 15 වීම නිසා තමයි අතන හැම දුකක්ම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අර මුලින් කිව්ව දුක් දුක්ඛ සත්‍යයේ මුලින් කිව්ව හැම දුකක්ම සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන දුකට අන්තර්ගත කරලායි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළේ. ඒකට සංකිට්ඨේන කිව්වේ වෙන සංක්ෂේපයෙන් මේකයි. මේකයි කියලා. එහෙම නොවන වනම් ඒක එහෙම දේශනා කරන්න අවශ්‍යතාවක් නැහැ. උනාගේ පැහැදිලිව මම හිතනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඒක ඉතාම හොඳින් විස්තර කරලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ මාත්මයා ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගත්තා කියලා. පංචස්කන්ධය ම උපාදාන හැටියට ගත්තාම මේක පංච උපාදානස්කන්ධ හැටියට හඳුන්වලා බුදුදහමේ විස්තර කරලා තියෙනවා පැහැදිලිව. අපි ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්නම්. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පිළියම් වලින් අබේරත්න කියලා කෙනෙක් කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ මට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අවස්ථාව ගත්තේ මේ සිංහල ගුවන්විදුලි සේවාවන් අහන අපේ විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලි සේවාවන් අහන අපේ අහන්නේ නැති අපේ සිංහල බෞද්ධයන් පවා ඉන්න රටක මොකද විශාල වශයෙන් මානසික විකෘති කරන ගුවන්විදුලි සේවාවන් තියෙන අතරතුරේ ඒවට නැඹුරු වෙච්ච කාලයක අර පේරාදීන් කතා කළ ඒකේ මහරුප් මහත්තයා ඇතරම අපේ මේ බෞද්ධ වැඩසටහනක් සිංහල වංශය ඇහිම එතුමාට ගෞරවයක් ඇගීමකට මට ලක් කරන්න ඕන මොකද මේ වගේම වැඩසටහනක් අර විදුලි ගණන සේවය යනවා මේ මාර්ය බද්ධ හමුදුරන් වහන්සේ විසින් ආරම්භ කරා එදා ක්‍රිස්තියානි බත්තිකස් මේ වගේ ධර්මයේ පිළිබඳව අහලා හොඳට අවබෝධයක් ලැබුණේ ඒ අය අපි ඇගීම ලක් කරන්න ඕනේ අපේ හාමුදුරනේ මේ මම මෙතෙන්දි කියන්නේ අර අපිට දැන් මෙතෙන්දි ආය පැහැදිලි කිරින්නේ අර අවුරුදු 1000 5000ක් මේ ධර්මයේ පවතිනව කියන එක බුද්ධ ශාසනයේ පවතින කියන එක පිළිබඳ එතුමාට යම් කිසි ගැටලුවක් තිබුණනේ. ඒ ඇතෙන්දී ඔබ වහන්සේලා පැහැදිලි කිරේ මෙතෙන්දී මේ පිළිබඳව හොඳට අධ්‍යයනය කිරීම නම් තුන්වන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත යුතුයි කියන ආදී විදියටනේ ඇත්තරම මම සිංහල බෞද්ධ මම අදත් ඉල්ලගෙන ඉල්ලගෙන ඉන්නේ ඉතින් මට තියෙන්නේ අපි මම නැඹුරු වුණේ ගොඩක්ම කැමැත්තෙන් තමයි මේ පිළිබඳ අවබෝධය ලබන්නේ ඉතින් මෙතෙන්දී අපිට මුලදී මම ඇත්තටම ශ්‍රද්ධාව කියන වචනයක් දැනගත්තේ නැහැ. මේ ඈතකදී දැනගත්තේ මම අවුරුදු දැන් 40 38ක විතර වයසක කෙනෙක්. ඉතින් ඔබට තියෙන ගැටලුව අහන්න. ඔව් අපේ හැමදෙරේ මට කියන්න දෙන ඒ එතෙන්දී අර ඒ අයට පැහැදිලි කරනකොට ගොඩක් සරලව පැහැදිලි කරනවා හොඳයි කියන තමයි මම ගොඩක් මේ කාරණේ කිව්වෙම කරේ ඔබ වහන්සේලාට තුනුවන්ගේ දෙනුවන් කරන්නේ. මම හිතනවා මේ මහත්මයාගේ සත්‍ය තොරතුරු දීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. මුගදෙනෙක් තරණ වයසේදී මේ ආගම දහම ගැන කැම්පරේන් හිතන්නේ නැහැ. නමුත් ජීවිතේ මෝරනකොට කෙනෙකුට ඕන වෙනවා ආධ්‍යාත්මිකව යම් දෙයක් ගැන හිතන්න ධර්මය ගැන තේරුම් ගන්න. ඒ නිවැරදි මාර්ගයේ තේ මහත්මයා බඳලා තිබෙනවා අපි ඒකෙන් සතුටු වෙමු. ඉතින් සරලව විස්තර කරන්න ගියාම සමහර විට බුද්ධාමයේ තියෙන යම් යම් කාරණා වල පාවිච්චි කරන වචන සරල නෑනේ. මේ වචන නොදන්න කෙනෙකුට මේක මොකක්ද කියන ගම්බීර. ඒක නිසා අපි හැකිතරම් සරලව යමක් කියන්න උත්සාහ කරනවා. නමුත් යම් යම් වචන පාවිච්චි කරනකොට ඒකට පర్యాయ වචන සමහරට නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම ගොඩක් දුරට එතනදී අපි ඉලක්ක කරගත්තේ අපේ මුස්ලිම් ශ්‍රාවක පින්නතා පමණක් නෙමෙයි ගොඩක් බෞද්ධ ප්‍රශ්නේ නගනවා. ඒ හැමෝම ඉලක්ක කරගෙන ඇත්තටම අටුවා මතය ගැනත් ඊළඟට අර නොපෙනෙන දේවල් පිළිගැනීම පිළිබඳ ඒ අදහසක් මම ඇත්තටම ඉදිරිපත් කළේ අද මේ උපතින්ම බෞද්ධ පින්නතුන් බොහොම දෙනෙක් ඔය වගේ මත මේ සමාජයට ඉදිරිපත් කරනවා ඒ වගේ මතවල ඉන්නවා ඒ හැමෝම ඉලක්ක කරගෙනයි ඒ මම පැහැදිලි කිරීම කළේ. ඊටම වටිනවා මොකද අපන්නක ධර්මයේ කියලා එකක් අපිට උගන්ලා තියෙනවා. ඇතත් නැතත් යහපත් දේ කරන්න කියලා දැන් අර සුභාසිතේ වළඳ ඇතත් නැතත් පරලොව සුදනිනි මහත. හලොත් එහෙකේ පවුකම් නැත බානසි. පවුකම් නොකර ඉඳ පරලෝකයක් තිබුණොත් පව්කම් වල දුක් විඳින්න සිද්ධ වෙයි කියලා. ඔව් ගොඩක් බෞද්ධ කියන්නේ ඔව් ලෝරි. බෞද්ධ පින්නතුන් අහන ප්‍රශ්නයක් නේ අපාය දිවි ලෝකේ පේන්නේ නැහැ. ඉතින් පේන්නේ නැති දෙයක් කොහොමද පිළිගන්නේ කියලා. එතකොට මෙහෙම ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා. අපි නිවන විශ්වාස කරනවානේ. නිවන විශ්වාස කරන්නේ නැත්නම් අපේ බෞද්ධකමක් නැහැනේ. ශ්‍රාවක භාවයක් නැහැනේ. ඒකට අපි නිවන විශ්වාස කරන්නේ නිවන් දැකලාද නැහැනේ. එහෙම දෙයක් එහෙම නිවීමක් තියෙනවා එහෙම සංසිඳීමක් තියෙනවා මේ වගේ ධර්මතාවක් තියෙනවා කියලා ලෝකයට බුදුරජාණන් වහන්සේ මතු කළ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළිදරව් කළ නිසා ඒ කාලයේ වැලිතලාවෙන් මෙහෙල ගියපු ඒ සත්‍ය පෙන්눔 කරලා දුන්න නිසා තමයි අපි ඒක පිළිගන්නේ. ඒ නිසා ඒ වගේ නොපිනෙන හැමදාමක්ම අපිට සමහරට මේ මේ කෙලෙස් වලින් බරිත හිතකට ගෝචර නොවෙන්න පුළුවන්. එසා ඉබඳු ධර්මතා පිළිගැනීමේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳ අනිවාර්යම ශ්‍රද්ධාව අපිට උමනා කරනවා. අනික ගන්නත් මේ සියල්ලම නිර්මාණය වෙලා තින්නේ නිෂ්පාදනය වෙලා තින්නේ පරමාණු වලින්. පරමාණු අපිට පේන්නේ නේ. ඉතින් එහෙම නැත්නම් ඒක නැtei කියන්න බෑනේ. මේ අද මහත්තයා මම හිතනවා ගොඩක්ම දේ මරණය ගැන අපේ මේ ਵਿਚාරශීලීත්වය යන්න ඉස්සලා අපේ ජීවත් වීම ගැන බැලුවොත් මරණය පිළිබඳ තියෙන ප්‍රශ්නෙන් අපි මිදෙයි කියලා. එහෙමයි. මොකද අපි ජීවත් වෙන පුද්ගලයෙකුට සාපේක්ෂව නම් මරණය කියන අදහසක් අපි ලබන්නේ දකින්නේ අත්විඳින්නේ හොයන්නේ මරණය කියන මරණයෙන් පස්සේ ලැබෙන ජීවිතයකට ගැන හොයනවට වඩා ජීවත්ව ඉන්න තමා ගැන හෙව්වොත් මම හිතනවා මරණයෙන් පස්සේ තියෙන ප්‍රශ්නේ කලම නැති වෙයි අපිට කියලා. එහෙම දැන් ජීවත් වෙන මිනිස්සයා අපායට යන වැඩ නම් කරන්නේ යාට ඉතින් අපාය ලැබෙන්න බෑ ඒකත් තමයි බුදුරජාණන් වහන්සේ හොඳට ඔය සම්බන්ධව පෙන්වනවා සංයුත් නිකාය අනුරාධ කියන සූත්‍රයේදී සත්‍ය මරණින් මත්තේ උපදී සත්‍ය මරණින් මත්තේ උපදින්නේ නැද්ද සත්‍ය මරණින් මත්තේ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද කියලා අහන මේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ අහන සත්‍ය කවුද රූපේද වේදනාවද සංඥාවද සංකාරයේද විඥාණයද එහෙනම් මේ ටික ඔක්කොමද එහෙනම් මේ ටික පිටක්ද කියලා මේ වගේ ජීවත් විද්‍යුම මෙහෙම ධර්මතාවයක් නොලැබෙනකොට මරණයෙන් පස්සේ ලැබෙන ගැන කවද්ද කවතාවක්ද කියලා නේද ඒ වගේ ඒක කොහොම හරි වහන්ස ජීවත් වෙන කාලේ අනුරූප දෙයක් මිසක් ඊට බාහිර දෙයක් ලැබෙන්න විදියක් නැහැ සමහරට මේ මේ වගේ අදහසකුත් මට මතක් වෙනවා ජීවිතුන් අතර ඉන්න කාලේ හීනින්වත් නොසිතන නිවනක් සමහර මරුණට පස්සේ බලාපොරොත්තු වෙන කියන්නේ අනිත්‍යවද සංඛාරා නිවන් සුව ලැබේවා කියලා දැනීම ගන්න ඒක වෙන්න බෑනේ නේද ජීවතුන් අතර ඉන්න කාලේ හීනකින්වත් හිතපු නැති නිවනක් මරණයට පස්සේ ආට කවදාවත් ලැබෙයි කියලා හිතන්න බෑ එහෙනම් ඒක ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් මුගක් සාකච්ඡා කළ යුතු කාරණාවක් අපි හිතන අවස්ථා දෙකකදී අපි සාකච්ඡා කළා අපි ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්නම් කරුණා කරලා ඔබේ ගැටලුව අහන්න මම කිහිල්ලල්ලේ සුනන්දා මට ඕනකම තියෙන්නේ මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවයි ක්ලේශ පරිනිර්වාණ ධාතුවයි අනුපදා පරිනිර්වාණ ධාතුවයි සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවයි ගැන පොඩි හැඳින්වීමක් කරගන්න. වහන්සේලාටත් මේ මහාචාර්යතුමාටත් තෙරුවන් සරණයි. සුනන්දා මැතිණියනි ඔහොම හතරක් ගැන අපේ හඳුරුව ගන්නට කිව්වද? මම හිතන්නේ වත්රන් යහුනේ දෙකයි. සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න. <laughs> ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝපාදිශේෂ ඇත්ත මම ඉස්සෙල්ල සූපදිශේෂ කියන වචනයක් බෙදන්න මොකද අද ගොඩාක් දෙනෙකුට ප්‍රශ්නයක් ඇති තැනක් මේ උපදිශේෂ කියන්නේ උපාදාන ශේෂයක් කිව්වත් වැරදි කෙලෙස් ශේෂයක් කිව්වත් වැරදි මෙතන මේ කරුණ ඉස්සෙල්ල බලන්න ඕනේ උපදි කියන වචනය බෙදනවා කාම උපදි ඛණ්ඩ උපදි ක්ලේශ උපදි අභිසංස්කාර උපදි කියලා මේ උපදි කියන වචනේ බෙදනවා ඊට පස්සේ මේ කාම උපදි ක්ලේශ උපදි අභිසංස්කාර උපදි කියපු මේ උපදි ටික රහතන් වහන්සේ දුරුයි නමුත් ස්කන්ධ කන්ද උපදී කියන එක ඉතුරුයි. ඒ නිසා උපදි ශේෂයක් තියෙන නිසා සෝපදි ශේෂ කියනවා. මේ සෝපදි ශේෂ කියන තැනත් ක්ලේශ පරිනිර්වාණය කියන තැනත් දෙකම නන් දෙකක් මිසක අර්ථ එකයි. අර්ථ වශයෙන් එකයි. ඊට පස්සේ නිරුපදි ශේෂ කිව්වත් අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වත් ස්කන්ධ පරිනිර්වාණය කියලා කිව්වත් අර්ථ එකයි නම් වශයෙන් විතරයි වෙනසක් තියෙනවා. එතකොට අපි මේක ටිකක් විස්තර කරන්න පුළුවන් මට අපිට කාලය ඇති වෙයි. නෑ මේ තුන් විතර කියන්නේ. තව ප්‍රශ්නයක් අහලා ඉන්නවා. ආ එහෙනම් අපි ප්‍රශ්නට උත්තර දෙමු. ඒක නිසා මේ ස්කන්ධ පංචකයේ සහිතව ක්ලේශ පරිනිර්වාණය කරලා ඉන්න රහතන් වහන්සේ ගැන හඳුන්වන්නේ සෝපාදිශේෂ. සෝපාදිශේෂ. සෝපාදිශේෂ කියන්නේ කෙලෙස් දුරු කළා පෙර කෙලයි පවතිනවා. පෙර කෙලෙස් ටික නිසා හටගත් ස්කන්ධ ටික විතරක් පවතිනවා. ඒකත් ඉවර වුණාම මරණයෙන් පෙර නිර්වාණයෙන් මේ නිවිල ගියා කියලා කියනවා. පහනක් බලනවා වගේ මොකවත් ඉතුරු වෙන්නේ නැහැ කියන අර්ථය. ස්කන්ධ මම හිතනවා ඒක මේ ගැඹුරු ගැටලුවක් වුණත් සමන්ද මහත්මිය ප්‍රමාණවත් පැහැදිලිකටපත් වෙන්න ඇති කියලා. මෙහෙම නිර්වාණයටපත් වෙච්ච පුද්ගලයන් ගැන අපි දන්නා දේ ඉතාම සල්පයයි. නමුත් අපිට පැහැදිලි ස්කන්ධ පරිනිර්වාණය කරන තුරු බුදුහාමුදුරු ජීවත් වෙනවා. රහතන් වහන්සේලා ජීවත් වෙනවා. ජීවත් වෙන කාලීන වහන්සේලාට මේ ස්කන්ධ පරිහරණය කිරීමේ සමහර දුෂ්කරතා ඇති වෙනවා. පිපාසය කියන්නේ ස්කන්ධ පරිහරණයෙන් වෙන දුක. කුසගින්න කියන්නේ ස්කන්ධ පරිහරණයෙන් වෙන පීඩාවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මේ ස්කන්ධ බර බහා තැබීමෙන් තමයි උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සියලුම නිර්වාණයට සමීප වෙලා ඒ වගේම උන්වහන්සේ පිරිනුවන් පෑවා කියලා අපිට කියන්න පුළුවන් නන්නේ. මුලදී අපි කතා කරන සෝපාදිශේෂ නිර්වාණය කෙලෙස් නිරුද්ධ කිරීම ස්කන්ධයන්ගේ නිරුද්ධ කිරීම තමයි අනුපාදිශේෂ නිර්වාණය හැටියට ඒක තමයි ධර්මයේ සඳහන් කරන්නේ. දැන් පහනක් ඇවිලෙනවා. මේ පහනට කලින් පුරුෂය කලින් කල තිලුත්තර දානවා. මේ නිසා මේ පහන ගොඩක් දුර ඇවිලෙනවා. යම් කිසි කලකදී මේ ඇවිලෙන ගින්න ආදීනව දැකලා යම් කිසි පුරුෂයෙක් තෙලුයි තිරේ නැවත නැවත දැමීම නතර කරනවා. මේ තෙලුයි තිරේ නැවත නැවත දැමීම නතර කිරීම වගේ තමයි මොකද්ද මේ ක්ලේශ පරිණිරවණය කියන්නේ. ඊට පස්සේ යම් තෙල් ටිකක් හෝ තිරයක් තිබුණා නම් තිබුණු ටික නිසා පහන් දැල්ල ඒකක් විතරයි ඇවිලෙන්නේ. ඊට පස්සේ තෙලු තිරේ දැමීමත් නතර කළා තිබුණු තෙලුයි තිරේ ටික දැවිලා ගියා මේ පහන නිවිලා යනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකට ඒකේ අවස්ථා දෙකක් අපිට හම් වෙනවා තෙලු ඉතිරේ නැවත නුදාන බවකුත් තියෙනවා තිබෙන ටික ගෙවිලා යන බවකුත් තියෙනවා මේක තමයි අපි අර එහෙමයි දැන් අපේ මේ නන්සිල් ප්‍රඥාන්ස් පැහැදිලි කරපු කරුණක් ඉතාම වැදගත් බුදුහාමුදුරන්ගේ චරිතයේ අවසාන කාලේ පරිණිවාරයට වෙනකොට මේ පංචස්කන්ධය නිසා කොච්චර දුක්ඛින්දද කියන එක බුද්ධ චරිතයේ තියෙනවා පිපාපා හැදිලා අසනීප වෙලා ඇවිද ගන්න බැරි තත්ත්වයටපත් වෙලා මේ පංචස්කන්ධය නිසා උන්වහන්සේ ඒ අවසාන කාලේ බින්ද දුක ඒක කෙලෙස් රහිත වුණත් සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උනා ස්කන්ධ පංචයේ තියෙන තාක්කල් ඒ යම් යම් තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අරත් මට පොඩි අදහසක් ඉදිරියට ගන්න තියෙනවා. අපි ටිකක් මේක මේක මේ කෙලස් කියන අදහසින් ගත්තොත් වැරදි. නමුත් පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු තැන පොඩ්ඩක් ටිකක් ਵਿਚාරශීලීව කවුරුත් බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. මේකේ යථාර්ථය බුදුරජාන් වහන්සේ දුක්ඛ සත්‍ය පෙන්වනකොට කෙලෙස් නොයදුණු අර්ථයකින් කෙලස් වල කෙලස් ඉදන්න පුළුවන් කියන පරිසරයකින් පෙන්වුවා මිසක මේ පංච උපාදානස්කන්ධය කියන තැන කෙලස් සහගතවම තියනවද නැද්ද කියන එක ගැන අපි විමසිය යුතුයි මේ නිතරම අදහස. ඔබත් කලින් පැහැදිලි කළා ඒක නම් හොඳට සාසව තත්වයක්. අන්න ඒකයි සාසවා කියන කරුණෙන් මොකද පංච උපාදාන ස්කන්ධය කියන දේ සාසවයි කියලා කියන්නේ. සාසවයි කියලා කියන්නේ ආශ්‍රය හිම නෙමෙයි. ඒකට උපාදානීයයි කියන්නේ උපාදානය හිම නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ ටිකක් ආගෙත් ගැඹුරින් හදාහැරිය යුතු ධර්මතාවයක් තියෙනවා කියලා අපි ටිකක් තේරුම් කරගත්තොත් හොඳයි කියන්නේ. අපි අවසාන ප්‍රශ්නය අපි අවස්ථාව ලබා දෙමු. වේලාව අවසන් වෙගෙන යන නිසා ඔබේ ප්‍රශ්නේ ගෙටින් අහන්න. මම වීරසිංහ හොරණ කතා කරන්නේ. අතිගරුණීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න අපි හරිම ආසයි. මට මතකයි ගිය මාසෙත් මේ වගේ මිහිරි ධර්ම දේශනාවක් දේශනා කළා. අද අතරින් මේ දුක ගැන ඉතාමත් විස්තරාත්මකව ධර්ම දේශනා කළා අපි හරිම ආසයෙන් අහගෙන හිටියේ. නමුත් ස්වාමීන් වහන්සේ මේ දුක අවබෝධ කරගන්න ඔය ආකාරයෙන් කරන්න බෑ. මම සාමාන්‍ය ප්‍රායෝගික නැහැ. ඒත් අපි පොළොවේ ඉඳගෙන අහසේ අල්ලන්න හදන වගේ දෙයක් දුක අවබෝධ කරගන්න නම් අපි ගැඹුරු ධානයකට ගිහිල්ලා එතනින් දැන් තමයි ඒක පටන් ගන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ ධානය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒක ගැන කතා කරන්න දෙපයි කියලා. ඇත්ත වශයෙන්ම මේකට ගැටලුවක්. ඒකෙන් දන්නේ නැතුව කොහොමද අපි ඒකෙන් මේ මේ අවබෝධය ඇති කරගන්න කියලා කරුණා කියලා අපිට සෙලෙක්ට් දෙන්න. අපිට තව මිනිත්තුයි ඒ කාලේ ලැබිලා තියෙන. ඒක නිසා ඉතාලම කෙටියෙන් අපේ අඳුරෝ ඒ මහත්මයාගේ මේ ධ්‍යාන ගැන උනන්දු වෙන්න එපා කියන අදහසක් ප්‍රකාශ කරනවා වගේ මට ඇහුනේ. <laughs> නෑ එහෙම කරන කටයුත්තක් දැන් අපි ගොඩක් දුරට බැලිය යුතුයි සෝවාන් සකදාගාමි කියන අය කාම ලෝකෙත් ඉන්නවා කියන කරුණ අපි අමතක නොකළ යුතුයි. මොකද ප්‍රථම ධානයේ එහා පැත්තේ රූපී බ්‍රහ්ම ලෝකවලයි උපදින්නේ. නමුත් හැමෝම ධාන නැතුවත් මාර්ගඵල ලැබපු අය ඉන්නවා. හැබැයි අපි මමත ගණකල යුතුයි. මාර්ගඵල ලබන අවස්ථාවට ධාන මට්ටමේ සිත් පහළ විය යුතුයි. ඈ විතක්ක ਵਿਚාර පිටි පිටි සුඛ එකගදා කියන ධානාංග පහක් යෙදෙන මට්ටමේ නීවරණ ධර්ම දුරු වෙච්ච සිතකින් තමයි මේ ධර්ම අවබෝධ කළ යුත්තේ. නමුත් ධානය සහ මේක කාලේ මදිමට විස්තර කරන්න ධානය සහ ධාන අංග කියන කාරණාව අපි පටලවාගෙන ගොඩක් මට හිතෙනවා. කුසල්සිතක කාමවචර කුසල්සිතක ධානංග යෙදෙන්න පුළුවන්. එහෙම නේද මම හිතනවා ඒක ටිකක් ගැඹුරින් ගැඹුරින් අතරම සාකච්ඡා කළා යවුවන් සීතාම හොඳින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමටත් ධර්ම දේශනාවත් පැවැත්වීමෙන් විශාල සේවයක් අපේ රටේ ජනතාවට කළා ඒ වගේම වේදිකේ නම් සෙලින් පාන් වහන්සේත් මේ ධර්ම සාකච්ඡාවට හොඳින් සහභාගී වුණා විශේෂයෙන් නැවතත් මතක් කරනවා නොපෙනෙන ලොව සැබෑ තතු කියන ග්‍රන්ථය ගැන උන්වහන්සේගෙන් යමක් විමසලා ඔබට දැනගන්න පුළුවන් වේදිනී නන්දසීල හිමිපාණන් වහන්සේ නා වූ වෙන අරණ්‍ය සේනාසනේ 500 ගම කියන ලිපිණයෙන් ඒ වගේම අර ප්‍රාණඝාතයෙන් වළකිමු කියන පොත ලබා ගන්න කැමති අය මොරගොල්ලේ සුමන යෝගී හිමියන්ගෙන් විමසන්න ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්වැල්ල අද දවසේ මේ වටිනා ධර්ම දේශනාවට සහ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙමින් අපි සිදු කරගත් පිනක් ඒ වගේම ඔබ සිදු කරගත්ත පිනත් අපි සතුටින් අනුමෝදන් කරවමු. මේ කටයුත්ත සාර්ථක කරගන්නට සම්බන්ධීකරණ කටයුතු වලින් අපට සහයෝගය දක්ව සහකාර අධ්‍යක්ෂක ආගමික වැඩසටහන අංශයේ අස්ත්‍රික චන්ද්‍රසෝම මහත්මයා තාක්ෂණ සහාය අපට ලබා දුන්නේ සුසන්ත කරුණාසිංහ මහත්මයා නිෂ්පාදනය කළේ උපාලි මාරසිංහ මහත්මයා මේ සහෝදරයන් හැම දිනාටත් අසා පින් සිද්ධ කරගත්ත ඔබටත් මේට සහභාගීව අපට මේ පින් කර ගැනීමට උදව් කරපු අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාටත් ඔබ හැමටත් තෙරුවන් සරණින් යහපතක්ම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාව මෙයින් සමාප්ත කරනවා